භාවනාවෙන් පසු මේ එළඹෙන්නේ ධර්ම සාකච්ඡා වැඩපිළිවෙලට අපි දන්නවද නැද්ද මොනවද දන්නේ මොනවද දන්නේ නැත්තේ කවුද දන්නේ කවුද දන්නේ නැත්තේ කොපමණ දන්නවද කොපමණ තව දැනගන්න තියෙනවද මේ ඒබඳු විභාගයක් නොවේ දැනුම වර්ගා බලන මනින ඒට වඩා අප හැම දෙනාගේම අත්දැකීම් විඳීම් මොහොන දෙන සිදුවීම් සිදුවීම් වලට මොහොන දුන්නු ආකාරය එතනදී මතුවන ගැටලු ඒ ගැටලු වලට කොහොමද ක්‍රියා කළේ කොහොමද ක්‍රියා කරන්නට අවශ්‍ය මේ ආදී වශයෙන් එක්තරා විදිහක ප්‍රායෝගික බෙදා ගැනීමක් විවෘත වීමක් පොදු ඇහැකින් පෞද්ගලික අත්දැකීමක් හෝ පෞද්ගලික ගැටලුවක් දිහා බැලීමක් සහ විමසා බැලීමක් ඒටයි මෙතනදී ධර්ම සාකච්ඡා කියන්නේ සඳහා හැම දිනාටම කතා කරන්න අවස්ථාව තිබෙනවා හැම දිනාටම ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් අවස්ථාව තිබෙනවා ඒ ඉදිරිපත් වෙන ප්‍රශ්න දිහා තමන්ගේ කෝණයෙන් බලන්නත් ඒ තමන්ගේ කෝණයෙන් බලන විට තමන්ට පෙනෙන දේ සෙසු කල්යාණ මිත්‍රයන් සමග බෙදා ගන්නත් මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගනිමු ප්‍රශ්න තිබෙනවා නම් අහන්න මුළු සභාවෙන්ම එමෙන්න අත්දැකීම් තිබෙනවා නම් මේ කල්යාණ මිත්‍ර සංගමයේ සමග මෙත් සිතින් බෙදා ගන්න අර සකස් වෙනවා මෙමන එතකොට මෙමන මෙහෙම වතුන සකස් වෙන දෙයක් සර සර කියන්නේ අපි සකස් කරන දෙයක් හදාගන්න දෙයක් අපේ ඕනෑ එපාකම් වලට අනුව උදාහරණයක් විදිහට <clears throat> යාළුවෙක් යාළුවෙක් කීවොත් මිත්‍රයෙක් කීවොත් අපි හදාගත්ත දෙයන්නේ. එයා මගේ යාළුවෙක්, මගේ මිතුරෙක්. හැමෝගෙම නෙමෙයි. තව කෙනෙක් කියන්න පුළුවන් නෑ නෑ එයා අපේ නම් යාළුවෙක් නෙමෙයි. ඒතර මේ යාළුවෙක් මිත්‍රයෙක් කියන දෙය අපි හිතින් හදාගත්ත දෙයක්. ගේ හැසිරීමෙන් කැලලක් අරගෙන කතා බහෙන් තව කෑල්ලක් අරගෙන රූපයෙන් තවත් කොටසක් අරගෙන උගත්කමින් වත්පොහසත්කම් වලින් සමාජ තත්වයෙන් සහ තවත් මොන මොන වයින් හරි කෑලි ටිකක් අරගෙන යාළුවෙක්ව අපි හදා ගන්නවා. යාළුව උපදින්නේ නැහැ. උපදින්ම යාළුවෝ නැහැ. එය අපි කාලෙකදී හදාගත්ත දෙයක්. ඒ වගේම අපි හිතමු හතුරෙක් ගත්තොත් එහෙම ඒත් ඒ වගේ. හැමෝටම කාගේවත් හතුරෙක් වෙන්න බෑ. හැමෝටම බෑ කාවවත් හතුරෙක් කරගන්න කොටසකගේ අපි හිතන විදියට ඒ කෙනාගේ යම් යම් චරිත ලක්ෂණ යම් යම් කතා බහ යම් යම් හැසිරීම් පුරුදු ආකල්ප කරන කියන දේවල් ඒවයින් කොටසක් කෑලි ටිකක් අරගෙන මුළු සමස්තයම ගන්න බෑ සමස්තය ගන්න අපි දන්නේත් නෑ කිසි කෙනෙක් ගැන පුංචි කොටසක් අරගෙන අපි ආ මෙයා මගේ අහිතවත් කෙනෙක් හතුරෙක් කියලා මේ හතුර කියන්නේත් අපි හදාගන්න දෙයක් මිතුරෙක් හදාගත්තාම එතන අපි හිතනවා ආරක්ෂාව තියෙනවා සතුට තියෙනවා ආදරේ තියෙනවා හතුරෙක් හදාගත්තාම බය තියෙනවා, අනතුර තියෙනවා, ද්වේෂය තියෙනවා. ඉතින් මේ විදිහට ඒවත් එක්ක ඊළඟට අපි තව දේවල් හදාගන්නවා. ඒත් අපි මොනවද හදාගන්නේ නැත්තේ? තව විදිහට බැලුවාම මේ හැම දෙයක්ම අපි හදාගන්න දෙයක්. ඒ නිසා ඉතින් ඔය ඔක්කොටම සසර කියන්න පුළුවන්. අපි හදාගන්න දේවල්. ඒතර මේ හදාගන්න හැම දෙයක්ම හැම දෙයක්ම නිසා ඒ හදාගන්න කෙනා විඳිනවා. වෙන කවුරුවත් නෙමෙයි. ඒ නිර්මාතෘවරයා ඒ නිර්මාණය කරන කෙනා තමන්ගේ නිර්මාණයන් නිසා තමන් කළ නිර්මාණයන් නිසා විඳිනවා. එයා තමයි විඳින්නේ. ඒ විඳිනවා සතුට විඳිනවා සතුට පමණක් නෙවෙයි අසතුටත් විඳිනවා. ඒතර අපි සතුට විඳින්නෙත් අපිම හදාගත්ත දේවල් වලට අපි අසතුට විඳිනවා නම් ඒ විඳින්නෙත් අපිම හදාගත්ත දේවල් වලට. අප යමක් හැදුවොත් අපි නිදහස් නැහැ. ඒ නිර්මාත්‍රවරයා නිදහස් නැහැ තමන් කළ නිර්මාණේ. ඒ ගියා තමන්ගේ නිර්මාණ තමන්ගේ පසුපස එනවා. මොන දේ නිර්මාණය කළත් හොඳ නිර්මාණ කළත් නරක නිර්මාණ කළත් මොන නිර්මාණයන් කළත් නිර්මාත්‍රවරයා යන යන තැන ඒ නිර්මාණ එනවා. ඒතරේ නිර්මාණ නඩත්තු කරන්න වෙනවා නිර්මාතෘවරයාට. Taman හදන දේවල් පවත්වා ගන්න යාළුවෙක්ව හදාගෙන නිකන් ඉන්න බෑ. යාළුකම තියාගන්න බොහෝ දේ කරන්න වෙනවා. පරිස්සමින් කතා කරන්න ඕනේ. ඉල්ලන දේ දෙන්න ඕනේ. ගමනක් යම් යමුද කිව්වොත් හා කියන්න වෙනවා. දැන් එකක් එකක්වත් නොකර හිටියොත් යාළුකම ඉවරයි. යාළුකම හදාගෙන ඔහේ ආ මං හැදුවා කියලා ඔය පැත්තකට දාලා තියෙන්න බෑ. එය පවත්වාගෙන යන්නට ඕන නඩත්තු කරන්නට ඕන ඒ සඳහා නිර්මාතෘවරයාට සිදු වෙනවා බොහෝ කැපකිරීම් කරන්න. එතකොට දැන් මෙහි තියෙන ක්‍රණය තමා නිර්මාණ නිර්මාතෘවරයා බිහි කළාට තමන් බිහි කළ තමන් ප්‍රසූත කළ නිර්මාණ මත නිර්මාත්‍රවරයාට යැපෙන්න වෙනවා. නිර්මාත්‍රවරයා නිදහස් ස්වාධීන වෙන්නේ මොනවා හරි හැදුවොත් එහෙම ඒ හදපු මොහොතේ සිට හැදූ කෙනා එහි තමන්ම හැදූ දෙෙහි වහලෙක් බවට පත් වෙනවා. සේවකයෙකු බවට පත් වෙන මොනවා හදාගත්තත්. එතන හොඳ දෙයක්ද හැදුවේ නරක දෙයක්ද හැදුවේ වෙනසක් නැහැ. මොනම දෙයක් හරි Taman හදාගත්තොත් ඒ හදාගත්ත දෙෙහි සේවකයෙකු සහ දාසයෙකු බවට ඒ හැදූ කෙනාපත් වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් හිතන්නේ එහි අනිත් පැත්ත. මමනේ හැදුවේ. දැන් මමයි ලොක්කා. මමයි නියමුවා. මමයි ප්‍රධානියා. මමයි බොස්. එහෙම හිතුවට ඇත්තටම එය වෙන්නේ අනිත් පැත්තට. මේ කාරණය අපි හදන හැම දෙයකටම පොදුයි. අපි සකස් කරන හැම දෙයකටම පොදුයි. එතට අපි සසර වහලුන්. අපි සසර හදාගත්ත ගමන් මේ අපිම හදාගත්ත සසර අපි 16 ක බවට පත් වෙනතර මේ සසර අපේ නෙමෙයි. අපි හැදුවට අපි සසරේ දැන් සසර අපේ නම් ඒක අපිට ඕන විදියට හරවන්න, දිගාරින්න, නමන්න පුළුවන්. හැබැයි අපේ නෙමෙයි සසර අපි හැදුවට. මේ තමයි ලොකුම මායාව. හදන්නේ අපේ කියලා හිතාගෙන ඕනම දෙයක් ළමෙක් වුණත් හදන්නේ ආ මගේ ළමයා, අපේ ළමයා. අපේ ගහ, අපේ ගෙදර. හැබැයි හදලා ඉවර වෙනකොට එය අපේ නොවන දෙයක් බවට පත් වෙනවා. එනකල් අපි තමයි මහන්සි වෙන්න ඕනේ, වතුර දාන්න ඕනේ, කන්න බොන්න දෙන්න ඕනේ, බේත් දෙන්න ඕනේ, බලා ගන්න ඕනේ, පරිස්සම් කරන්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ ඔක්කොම. හැබැයි හදලා ඉවර වුණු මොහොතේ පටන්ම එහි නිමාව එලිදුටු සැනින්ම එය අනුන්ගේ දෙයක් බවට පත් වෙනවා. දැන් මේ ඇත්ත ඊටාම පුංචි දෙයකින් පටන්ගෙන ඊටාම සංකීර්ණ දෙයක් දක්වාම අපි අත්දැක තිබෙනවා ජීවිතයේ ඇති පදමට හැම කෙනෙක් සමගම හැම දෙයක් එක්කම. ඒ දේවල් හදාගන්න මිනිස්සුන්ව හදන්න, දරුවෝ හදන්න, ශිෂ්‍යයන් හදන්න, නෑදෑයින් හදන්න, ගෙවල් හදන්න, ආයතන හදන්න, රට හදන්න, ගම හදන්න කොච්චර මහන්සි වෙන්නද? හැබැයි ඒ ටික හතල ඉවරුණු ගමන්ම ඉන්පස්සේ ඒ අපේ නෙමෙයි. අපිට අයිති නෑ. අපිට සිද්ධ වෙනවා අපි හැදූ දේ වෙනුවෙන් ජීවත් වෙන්න. ඒ වෙනුවෙන් අපිට ජීවත් වෙන්න වෙනවා. ඒ පැවැත්ම වෙනුවෙන්. අපිට ඒ අයිති නැති වුණාට අපි එහි කොටසක් බවට පත් වෙනවා. නිදහස් නෑ නිවහල් නෑ ඔය මීට කලින් කීපතාවක් මතක් කළ උදාහරණයක් නැවත සිහිපත් කරන්න පුළුවනි එක් ගුරුවරයෙක් එතුමාගේ ශිෂ්‍යයන් සමග එතුමා තැනින් තැනට යනවා ඒ යන පිට ලැබෙන අත්දැකීම් තමයි මේ ශිෂ්‍යයන්ගේ විපස්සනා කමටහන් වෙන්නේ ඒ ගුරුතුමා ටිකක් අපූර්ව චරිතයක්. එක තැනක මධ්‍යස්ථානයක් හදාගෙන එතන කොට ටිකක් තියලා වාඩි කරෝලා මෙහෙම ඉන්න පැයක් ඉන්න පැයක් ඇවිදින්න නෑ ඒ විදිහේ භාවනාවක් නෙමෙයි එක තැනක් නෑ කිසිම කෙනෙකුට ගුරුවරයාටත් නෑ ගෝලීන්ටත් නෑ ඒ ටිකත් එක්ක තැනින් තැන යනවා රැ වුණාම නවතිනවා ඒ යන අතර ලබන අත්දැකීම් ගැන තමයි මේ ශිෂ්‍යයන්ව අවදි කරන්නේ අවබෝධය සඳහා එහෙම යන විට මේ දැක්කා මේ ඉස්සරහට ආවා මේ Tamange ගවයව අරගෙන එන ඒ ගව පල්ලෙක් ගව හිමියෙක් Tamange ගවයව ලනුවකින් බැඳගෙන ලනුව එක පෙරවලක් අල්ලගෙන ඉතින් අනෙක් පෙරවල ගවයාගේ බෙල්ල වටේ ඒ දක්කගෙන එනවා මේ දිහා ගුරුවරයා බොහොම ඕනෙකමින් බලාගෙන හිටියා බලාගෙන සිටින විට ඒ ශිෂ්‍යයනුත් බැලුවා මෙතන මොකක් හරි කමටහනක් ඇති. මොකද්ද මේ කමටහන කියා බලන් ඉන්නකොට ගුරුතුමාගෙන් අහුව මොකද්ද මේ මෙපමණ අවධානයෙන් බලන් ඉන්න මෙතන වෙන්නේ? ඒක බලන්න. බලන්න ඔබට මොනවද පේන්නේ? ඉතින් අපිට පේන්නේ ඔබතුමාට පේන දේම තමයි. මේ මිනිස්සේ Tamange Tamanta අයිති ගවයා දක්කගෙන යනවා. මට නම් පේන්නේ වෙනම චිත්‍රයක්. මොකද ඔබතුමාට පේන චිත්‍රය? මට පේන චිත්‍රය ඔබටත් දකින්න අවශ්‍ය නම් මට පේන ඇත්ත දකින්න ඔබටත් ඕන නම් මේ කියන දේ කරන්න. මොකද්ද? අර ලණුව මැදින් කපලා දාන්න. මේ ශිෂ්‍යනුත් ගිහිල්ලා අර ලණුව මැදින් කැපුවා. ඒකට එක කෙරෝලක් එක කෑල්ලක් ඒ ගව හිමියාතේ ගවයා ඉති මිනිස්යාට අනිත් කෑල්ල කොහමද තියෙන ගවයාගේ බෙල්ල බැඳලානේ ලනුව කැපුණු ගමන් ගවයා හරක දුවන්න පටන් ගත්තා. එයාට ඕනේ පැත්තට. දැන් මේ නඩුව විසඳන්න වෙලාවක් නැහැ ගව හිමියට. ඒ නඩුව විසඳන එක පැත්තකින් තියලා මේ කොහෙවත් යන මිනිස්සෙක් මේ ලනුව කැපුවේ කියන එක නඩුව ඒක අහන්න වෙලාවක් නැහැ. දැන් ගවයා පස්සේ මේ මිනිස්සයා දුවන්න පටන් ගත්තා. ඉතින් එතෙන් ටිකුත් මහාන දැක්කද? කවුරු කාටත් අයිති කියන එක පේනවනේ දැන්. අයිතිකාරය පස්සේ අයිති දේවල් දුවනවා. අයිතිකාරය නැති වෙයි කියලා තමන්ගේ හිමිකරු තමන්ට නැති වෙයි කියලා අයිතිකරු පස්සේ දේවල් වලට දුවන්න වෙනවා. එතකොට ඇත්තටම කවුරු කාටද අයිති? ඔළුව මනස කියනවා නෑ මට තමයි අයිති. මට තමයි අයිති. මේක තාර්කිකයි. ඒ තරකයි ඕනම නීතියක් පිළිගන්නවා ඇත්ත. ඒ යථාර්ථය වෙනස්. අපි හදාගන්න දේවල් අපිව තාලා යනකොට අපි පස්සේ දුවනවා. යන්න එපා. තියාගන්න අපි පුළුවන් තරම් වීර්යය කරනවා. ඉතින් මේ තමයි සකස් කරන හැම දෙයකටම වෙන දේ අපිට අයිති නෑ. අපි හදාගන්න දේවල්. හැබැයි ඒ වගේ ඒවට අපි අයිති. ඒවට තියෙනවා කිසියම් බලයක් අප කෙරෙහි පතුරවන්න ආධිපත්‍යයක් හැබැයි අපිට නෑ. නිසා බය නැමැති ගින්නෙන් අපි හැම විටම පිච්චි පිච්චි ඉන්නේ. අපි යමක් හදාගත්තොත් ඒ දෙයට මොනවා හරි වෙයිද? තව කෙනෙක් අයිති කරගනීද? අපිට නැති වෙයිද? හදාගත්ත විදිහටම තියේයිද නැද්ද? මේ ආදී වශයෙන් බිය සහ සැක කියන ගිනි වලින් අපි හැම විටම පිච්චි පිච්චි දිස්වරාත්‍රි දෙකේ සිහිනෙන් පවා බය වෙනවා. ඒ බය වෙන්නේ Taman හදාගත්ත දේවල් වලට වෙන දේවල් වලට නෙවෙයි. හීනෙන් පවා අපිව බය කරනවා. ඒ ගින්න ඇවිත් අපිව පුච්චනවා හීනෙන් පවා. අවදියෙන් ඉන්නකොට කොහොමවත් පිච්චි පිච්චි ඉන්නේ. වෙන කාටවත් පේන අනිත්‍යයට පේන හරිය සැපක් විඳිනවා වගේ. මොනවා හරි හදාගත්තට පස්සේ අන්තිම ලෝකයට පේන්නේ මහා සැපක් විඳින කෙනෙක් කියලා. එයාත් එහෙම හිතන්න පුළුවන්. එයාගේ ඔළුවත් එහෙම හිතනවා ඇති මට හරි සපක් තියෙන්නේ, මට මෙච්චර තියෙනවා, අච්චර තියෙනවා, අනිත් ඇයට නෑ. හැබැයි හදවත දන්නවා මේක මම පිච්චෙනවා. මම පිච්චෙනවා. ඒක දන්නේ හදවත තමයි. ඒක හිත දන්නේ හිතට පුළුවන් තර්ක කරන්න. ලෝකේ තියෙන ඕනෑම සම්මතයක් පිළිගැනීමක් කරගෙන හිතට පුළුවන් ඒ තර්ක කළ ඔප්පු කරන්න මහා සැපක් විඳින්නේ කියලා. ඉතින් ඒ නිසා තමා ඔය මේ කියන්නේ පුතුන් ඇත්තෝ පුතුන් නිසා ශෝක කරති. ධනය ඇත්තෝ ධනය නිසා ශෝක කරති. උපදීන්ම ශෝකයට හේතු වෙයි. උපදීන් කියන්නේ මේ හදාගන්න දේවල්, අයිති කරගන්න දේවල්. ම ශෝකයට හේතු වෙයි. පුත්තු විතරක් නෙමේ දුවලා වුණත් ධනෙ පමණක් නෙවෙයි තව දේවල් ඒවා සංකේත පුතුන් කිව්වහම සංකේතයක් ධනෙ කිව්වහම සංකේතයක් ඕනෑම දෙයක් හදාගත්තාම හදාගත්ත කෙනා ශෝක ගින්නෙන් දැවෙනවා දැන් භාවනාවෙන් අපි උත්සාහ කරන්නේ මේ ඇත්ත තේරුම් ගන්න. මෙතන තියෙන පටලැවිල්ල ලියා ගන්නයි භාවනා කරන්නේ. මේ හදාගත්ත දෙයක් තියෙනවා හැබැයි මම තමයි හැදුවේ හැබැයි මට අයිති නෑ ඒ තමයි ඇත්ත මා හැදූ දේ මට අයිති නෑ මා හැදුවා කියලා මට කියන්න පුළුවන් ඒක නීතියක් පිළිගන්නව මා තමයි හැදුවේ මේ මගේ ගහ මගේ ගෙදර මගේ කාර්යක මගේ මිනිස්සයා මගේ භාර්යාව එක්කම හරි ඇත්ත ඒ වුණාට ඒ සාමාන්‍ය නීතිය මනස පිළිගත්තට යථාර්ථය ඉදිරියේ වෙනම නීතියක් තියෙනවා ඔබ හැදුවා කියන එක හරි ඒ නිසා ඔබට වගකීමක් තියෙනවා ඔබ හැදූ දේ ගැන ඒ වගකීමෙන් ඔබ නිදහස් නැහැ හැබැයි ඔබට අයිතියක් නැහැ ඒ තමයි යථාර්ථයේ කතාව. යථාර්ථයේ ඉදිරි අපි මේ නඩුව කිව්වොත් ලැබෙන්නේ ඒ බඳු විනිශ්චයක්. ඔබ හැදුව කියන එක ඒ නිසා ඔබට වගකීමක් තියෙනවා. ඔබ හැදූ දේ තව කෙනෙකුට හිරිහැරයක් වෙනවනම් ඒට ඔබ වග කියන්නට ඕන. ඒ වගකීමෙන් ඔබ නිදහස් නැහැ. හැබැයි ඔබට අයිතියක් නැහැ. ඔබට නෙමෙයි මේ අයිතිය. මේ ඇත්ත තේරුම් ගන්නයි අපි භාවනා කරන්නේ. අපේ අයිතිකරුවන් නොවන බව කිසිම දෙයක අපේ අයිතිකරුවන් නොවේ. මොනම දෙයකවත්. ඒ අවසාන වශයෙන් අපට අපවත් අයිති නෑ. තමාවත් අයිති නෑ. මම කවුද මගේ? මම මගේ අයිතිකරුද? නෑ. මෙතන තියෙන වගකීමක් පමණයි. වගකීමක් තිබෙනවා. තමන් පිළිබඳ වගකීමක් තිබෙනවා. තමන්ව පරිස්සම් කරගන්න, නිරෝගීව තියාගන්න, කවන්න, පොවන්න, පිරිසිදු කරන්න ඒ වගකීමක් තිබෙනවා. තමන්ගෙන් කිසි කෙනෙකුට හිරිහැරයක්, කරදරයක් නොකරන්නට වගකීමක් තිබෙනවා. ඒතර මෙතන ඒ බඳු වගකීම් ලැයිස්තුවක් මිස මහ බර වගකීම් ලැයිස්තුවක් මිස සැබෑ අයිතිවාසිකමක් නැහැ. ඒ වගකීම් වල බර තියෙනවා. හැබැයි අයිතිවාසිකමක් නැ මේ ඇත්ත තේරුම් ගත්තාම බය නැති වෙනවා. තමන්ගේ නෙවෙයි කියන ඇත්ත තේරුම් ගත්තාම ඉතින් කාගේ වුණත් කවුරුක් කිව්වත් මට අයිති කියලා කියයිද කියන බය එන්නේ ඒ බිය එන්නේ බිය නැමැති ගින්නෙන් සැකේ නැමැති ගින්නෙන් ශෝකේ නැමැති ගින්නෙන් දැවෙන පිච්චෙන ඒ තැවෙන බව නැති වෙලා යනවා හැබැයි බර තියෙනවා. මේ නිසා තමයි ඉතින් දහම කියන්නේ මේ උපාදාන ටික නැති වෙනවා ස්කන්ධ ඉතිරි වෙනවා කියලා. උපාදාන ටික නැති වෙනවා ස්කන්ධ ඉතිරි වෙනවා. ස්කන්ධ කියන්නේ බර ඉතිරි වෙනවා. හැබැයි අර අල්ලා ගැනීම ටික නැති වෙනවා. එතන නිවීමක් එතන තියෙන්නේ. ගින්න නිවිලා යනවා. බියේ ගින්න, ශෝකයේ ගින්න, සැකයේ ගින්න මේ ගිනි ටික ඔක්කොම නිවිලා යනවා. නිවීමට තමයි නිවන කියන්නේ. නිවන අපි හදාගන්නේ කන් නෙමෙයි අපි හදාගන්නේ ගින්න. ගිනි තමයි අපි හදාගන්නේ. හැබැයි ඒ ටිකට අපි දර නැතුව, තෙල් නැතුව හිටියොත් නිවිලා ඒ නිවීම අපිට අයිති නෑ කොහොමත් අපිට අයිති නෑ ඒ නිවීම හදන්න බෑ කාටවත් නිවීම හදන්න බෑනේ කොහොමද නිවීමක් හදන්නේ හදන්න පුළුවන් ගින්න ගින්නක් හදන්න පුළුවන් ගින්නක් අවුලවන්න පුළුවන් ගින්නක් වතුරවන්නත් පුළුවන්, ගින්නක් පවත්වගෙන යන්නත් පුළුවන් දිගින් දිගටම කඩදාසි පිදුරු දර ගෑස් විදුලිය සපේමින්. හැබැයි ඒ ටික අපි අත්හැරියොත් මේ මා පිච්චෙන්නේ මම්ම අවුලෝන ගින්නකට කියලා කාරණය මට තේරුණොත් ඒක හරියට මට තේරුණොත් මා ඒ මාව මාවම දවන පුච්චන ගින්නට පිදුරු දාමීම නවත්තනවා. මේ කාරණේ හරියට තේරෙන්න ඕනේ. නවත් නැවැත්තුවාම නිවිලා යනවා. වීම අපි හදන දෙයක් නෙවෙයි. ඒ සකස් කරන දෙයක් නෙවෙයි. සකස් වූ දේවල් වල සංසිඳීමට තමයි නිවීම කියන්නේ. ඒ නිසා ධහමේ නිවීම විස්තර කරන්නේ සබ්බ සංඛාර සමතෝ සියලුම සකස් කර දේවල් වල සංසිඳීම. ඒ නිවීමත් මොහොතින් මොහොත තියෙන දෙයක්. මොහොතින් මොහොත නිවෙන්න පුළුවන් කෙනෙකුට. කවදා හරි දවසක සම්පූර්ණයෙන්ම නිවෙනවා කියන කාරණයක් පිළිගන්න අතර මේ මොහොතේ කෙනෙකුට අවශ්‍ය නම් සී කල්පනාවෙන් කටයුතු කළොත් කිසියම් දුරකට නිවෙන්න පුළුවන්. පිළිදෙම ඔව් ඊ දවසේ යුද්ධේ මේ ගැහෙන්න තරම් පැත්තේ හාමුදුරුවෝ ළඟට ගිහලා ඒ පුතේ මොකද මොකද කියනකොට මම පුතා නෙවෙයි මම අජි සංජීව් ඊපස්සේ හාමුදුරුවෝ වෙනසක් දැන්නේ කොහේ ඉඳලා ආවේ කියලා වුණා ඊට පස්සේ ඊරස්ස ගලනවා පස්සේ මේ ඒ පුතා පිළිබඳව විස්තරයක් කියලා තිබුණා ඒ පුතාට කියන්නත් එපා කියලා තමයි අම්මා තාත්තා බාර දෙනකොට කිව්වේ එතන ඒකේ තාත්තා කෝච්චිය යනකොට මේ කෝච්චියේ ගෙලේ මූණ වැදිලා පාලමක නැතුණා කියලා කිව්වේ ඉතින් මේ මේ පුතා මේ විස්තර කියනවා. ඒ කියන්නේ පුතා දන්නේ නැහැ තාත්තාව නැතුණා කියලා තේරෙනවා. අපිට කියන්න එපා කිව්වා. පුතාත්තා රැකෙනවා කියලා කියලා දෙන්නේ. ඊපස්සේ පුතා කොපාටම ඒ තාත්තා කතා තාත්තා තමයි කතා කරේ. ඉතින් අපිට තේරෙන විදිහට මම කෝච්චියේදී මේ මට මගේ යාළුවා පයින් ගිහුවා. ඊට පස්සේ තමයි මම වැටුනේ. වැටුනොත් අපේ හැමෝම විස්තර හොයලා ඉතින් කොහෙද වගේ වැටුනේ? මගේ මූණ වැදුනේ. මම මට ඕව මරන්න ඕන මම කියන විස්තර කියලා දැන්. පස්සේ මම පුතේට යාළුවා යාළුවා නම් පයින් ගන්න නෑනේ. නෑ නෑ මම හොඳටම දැක්කා මට පයින් ගහපාට තමයි මම විශ්කවණ කියලා විස්තර කියනවා දැන්. ඉතින් මට දැනගන්න ඕනේ ඒ දැන් මේ මේ නැතුණු පුද්ගලයා පරි ඉපදෙන්නේ නැතුවද එහෙම පුද්ගලෙක් ඇතුල් වෙන්නේ එහෙම ඇතුල් වෙන්න පුළුවන්ද? එතකොට තව ජීවිතයක් ලබලෙද්දී මෙන්නත් පුළුවන්ද? මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඒක තමයි හරි. පටලැවිල්ල නේද? ඈ මේ තමයි මේ පුතා දන්නේ නැහැ විශ්යක්වත් ඒක ඒක. ඒක තමයි. ඒක කොහොමද යාගේ නම වයසක ඔක්කොම දිව්වා. සම්පූර්ණ වහනන් අපි ටේප් වීඩියෝ කරලා තියෙන එක අපි සර් කෙනෙක් වීඩියෝ කළා. ඒක හිතා ගන්න බැහැ දැන්. ගුරු කරලා බලන්නේ දැන් මොකක්ද මේ කියලා. ඒක එහෙම වෙන්න පුළුවන්ද? නැගකට එයා තාම ඉපදෙලා නැද්ද? දැන් අවුරුදු ගාණක් වෙනවා නැතිද? හ්ම් හ්ම්. ඔව් ඒ කොපම්න වෙලාවක් ඒ ඒ ස්වභාවයේ තිබ්බද ඒ තාත්තගේ චරිතය රංගපෑවද? විනාඩි 20ක විපාක පොඩි තිබුණා. කිච්චලා කරලා පාඩත් ඒක දුන්නේ ආම්බුලෙන් විතරයි ඉන්න ඕනේ. අනිත් හැම කෙනාටම සැලකල්ලක් තියෙනවා. ඊට පස්සේ මේ පුතායි කටහඬක් නෙවෙයි ඔක්කොම කිව්වා. දැන් එයාගේ මව්පිය පවදන්නේ මොනේ දෙයට දානකොට වැදුනා කියලා තමයි දන්නේ. දැන් මේ මෙයා කියන්නේ මට මගේ යාළුවා පයින් ගියවෝ කියලා. ඒක නිසා එයා මරන්න ඕන මට. එහෙම කියලා එයා කතා කරනවා. මේක තමයි නේ සංසාරේ තියෙන භයානකම. හ්ම් පත්තර වලින් අර මම කිව්වට ඒ වගේ දේවල් ඊයේ තමයි මේ ඊයේ වෙච්ච සිද්ධියක් ඔය කියන්නේ. දැන් මේ විනාඩි 20න් පස්සේ මොකද උනේ? ඊට පස්සේ හම්බුවා මේ මේ අයියෝ තාත්තලා මේ දරුවට වද දෙන්නේ. මේ දරුවට දැන් දවස් දෙක තුනක් සති දෙක තුනක් මේ විදිහට ලෙඩ දුනා. පස්සේ පරීක්ෂා කරන්න කොළඹත් කරන්න ගියා. කොළඹදී කියන මේ දරුවට කිසිම ලෙඩක් නැහැ කියලා. ඊපස්සේ ඊයේ තමයි විස්තර කියන්න පටන් ගත්තේ අර අපේ හාමුදුරුවෝ අල්ලගත්තේ අර මගේ නම රංජිත් කිව්වා. එයාගේ දිලියෙත් මොකද නම ළමයා. මම නම රංජිත් කිව්වා. ඊට පස්සේ කොහෙන්ද දාගත්තද ජීවිතය ගලපු. ඊට පස්සේ මේ මට මෙහෙම අනතුරක් සිද්ධ වුණා. ඒක මගේ යාළුවා කරේ මට මට ඕ මරන්න ඕන කියලා විස්තර කියවනවා දැන්. මේ ඊට පස්සේ ආන්දෝක්කෝ මේ මේ ළමයට ඉගෙන ගන්න තියෙනවා වද දෙන්න එපා. යන්න මේ ළමයා කිව්වා. ඊට පස්සේ එහෙම අර වීඩියෝ එකේ තියෙනවා එහෙම ගැස්සিলা එහෙම PVC එනවා ළමයා. ඔව් ඊට පස්සේ ඒ දරුවට මතක නෑ නේද? ඔව් නෑ පස්සේ ආන අපි අර ප්‍රථම ආදාරේ එකට අරන් ගියේ. ඒක ඉතින් ඇයි මම මෙතෙන්ද ගෙනාවේ කියලා මම පස්සේ විස්තර අහන්න අර. ඉතින් ආවට පස්සේ. ඊට පස්සේ පන්සලට යන්න ඕනේ. ගෝයා ටැමිල් අම්මා ටැමිල් තාත්තා සිංහල. තාත්තා තමයි එයා පන්සලට යන්න ඕනේ කියලා ඊට පස්සේ කතා පස්සේ අපි යාට සියාව සියාලම පන්සලට යනවා. සියාම කොයි වගේ ප්‍රතිමාදාරයක් දෙන්න ඕනද මොනවද කරන්න ඕනේ කියලා හිතාගන්න බැහැ. එහෙම නැගේ වෙන දෙයක් නැහැ. ඒක තමයි නේ. ඉතින් එහෙම අනිත් අයටත් වෙනවා ඇති අපි දන්නේ තියුණාට නේ. කවුද කතා කරන්නේ කියලා. කවුද කතා කරන්නේ, කවුද වැඩ කරන්නේ, කවුද කෑ ගහන්නේ, බනින්නේ අපි දන්නේ අපි හිතන ඔක්කොම අපි කියලා. ඒක තමයි සසර තියෙන භයානකම. අපි නොවන දේවල් ඒ දරුවට අර යාළුවා හඳුනන්නේ නැහැ යාළුවා එක්ක තරහකුත් නැහැ. ඉතින් අනුන්ගේ තරහක් තමයි පිරිමහන්නේ. ඉතින් අපේ සංසාරේ හැමදාම කළේ ඒක තමයි අනුන්ගේ තරහවල් අපි පිරිමැව්වා. පිරිමහන්න ගියා. ඉතින් ඒක පිරිමැවුන්නේ නැහැ. පිරිමහන්න ගිහලා අපි කර්ම කරගන්න. ප්‍රථම ආධාරයක් විදිහට ඒ දරුවට ඒ කතන්දර නොකිය හිටියනම් හොඳයි. දරුවා කියපු දේවල් නොකිය එහෙම එකක් කිව්වා කියලා නොකිය ඒ දරුවට ඒවා දැනගන්න නොදී ඉන්න පුළුවන් නම් හොඳයි ඒ දරුවා කියන දේවල් නැත්නම් ඒක තව තවත් අර ආත්මේ වෛරය තුල ජීවත් වෙනවා ඔව් වෛරය තුල ජීවත් වෙනවා ඒ විතරක් නෙමෙයි ඒකේ ලොකු මානසික බිඳවැටීමක් පෞරුෂයේ බිඳවැටීමක් වෙන්න පුළුවන් ඒ කාරණේ උඩ එහෙම වුණාම ඉතින් බෙහෙත් යන්න වෙනවා බෙහෙත් ගත්තත් සමහරට හොඳ කරන්නත් බැරි වෙයි ඒ නිසා මේවා ඒ ගණන් ගන්න නැතුවම ඉඳලා මේ අර ස්වාමීන් වහන්සේ කිව්ව දේ හොඳයි අයියෝ ඔබේ පුතා නම් මේ පුතා ලව්වා මේ මිනි මරවන්න හදන්නේ කියලා එහෙම ඒ කියපු දේ හොඳයි එහෙම ඒ තාත්තට කරුණු පැහැදිලි කවුරු හරි කතා කරන කෙනාට ධර්මානුකූලව කරුණු පැහැදිලි කිරීමක් කරලා ම්ම් එයාගේ ගතිය සුගතිකරන්න උත්සාහයක් ගත්තා නම් හොඳයි පුළුවන් තරම් එයා වෙන දින්දාක් කරලා මොනවා හරි කරන්න කරත් ඒවා ඇවිස්සෙන විදිහට වැඩ කළොත් තියෙන තවතවත් එයා පාප කර්ම වලට නෙමෙයි හ්ම් ඒ තමයි ආත්මිකට ඇවිල්ලා එන්න තාස්ති කෙනෙකුට තුරෙන්න පුළුවන්ද ඒක ඉතින් හරියටම නම් කියන්න බෑ ඒ ගැන. ඔය හරි සංකීර්ණ කාරණා නේ. ඒකට අපේ මේ අගමට අනුව මේ මළගියේ කෙනෙක් දැන් ජීවිතුන් අතර ඉන්න කෙනෙක්ගේ ශරීරයට ආරෝපණය වීම කොහොමද අපිට විස්තර කරගන්න පුළුවන්? ඒ මේකත් තමයි අපිට ලැබෙන්නේ. ඉතින් එහෙම ආයතෝ අපි දැක්කු නිසා මම මම දැක්කම කියන්නේ ඒක ඒ ළමයාම නෙවෙයි කතා කරන්නේ අර විදිහේ කෙනෙක් ඒ ළමයා තොරතුරු දන්නේ නැහැ ඒකකම් දන්නේ නැහැ යාර කියලා නැහැ විපාකත් නැතුණා ඔය තේ ධර්මානුකූලව නෑ ඒක වෙන්න පුළුවන් ආටානටි සූත්‍රයේ කියවොත් ඒක පැහැදිලිවම තියෙනවා මේ ඔය ඔක්කොම අදෘශ්‍යමාන ජීවීන් මේ මිනිස්යන්ව වාහන විදියට පාවිච්චි කරනවා කියලා කුමර වාහනං කତ୍වා නුයන්ති දිසෝ දිසං කුමරි වාහනං කତ୍වා නුයන්ති දිසෝ දිසං මේ ළමයි තරුණ ළමයි තරුණ පිරිමි ළමයි කෑනු ළමයි ඒ අයව වාහන බවට පත් කරගෙන ඒ අදෘශ්‍යමාන ජීවීන් ඒ ගොල්ලන්ගේ ගමන් යනවා කියලා තරුණයි විතර නෙමෙයි ඉතින් අනිත් අයවත් හැම කෙනෙක්ට ඉතින් අපි ඉන්නේ එහෙම අසරණ තැනක මේක අපි කයිවරු ගැව්වට අපේ ඇඟට අත තියන්න එපා කවුරුවත්. ඒවා ඉතින් බොහොම මේ මොඩ කතා. ඒ තමයි කිව්වේ ඇත්තටම නම් අපිට අපිවවත් අයිති නෑ. මේ සිහි කල්පනාවෙන් සිටීම තමයි එකම පිළිසරණ. අපි හඳ සිහියෙන් ඉන්නවා නම් ඔය අනුන්ගේ සිටිවිලි අපේ ඔළුවට එනකොට අඳුනා ගන්න පුළුවන්. මේක මගේ නෙමෙයි. මේ තරහ මට අයිති නෑ. දහමේ ඒකනේ කියන්නේ මේ ඔක්කොම අනත්තයි. ඔය සියලුම අත්දැකීම් වලට කියන්නේ ධම්ම කියලා. සබ්බේ ධම්මා අනාත්තා. ඔය හැම දෙයක්ම අපේ නෙමෙයි, මගේ නෙමෙයි, මට අයිති නෑ කියලා බලන්න. ඒ තමයි ධර්මයෙන් දෙන විසඳුම. සිහියෙන්ම තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. හොඳ සිහියෙන් සිටීමෙන් Tamange ඔළුවට එන කල්පනාවල්, ආවේග, කෙලෙස්, අදහස් ඕනෑපාකම් ਵਿਚාරයට ලක් කරන්න. ਵਿਚාරයකට ලක්කොට බලන්න ඇත්තටම Tamanට අයිතිද Tamanද මේ තරහේ අයිතිකරු එහෙන් බලන්න එහෙන් බලලා ඒව අයිති නැත්තම් අතාරින්න සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති එහෙම මේ සියලුම ස්වභාවයන් අනත්ත විදිහට දකින්න පුළුවන් අනත්ත කියන්නේ තමන් එහි හිමිකරු නොවනසේ දකින්නට පිළිවන්නම් යදා පඤ්ඤාය පස්සති එසේ ප්‍රඥාවෙන් දකින්නට පිළිවන්නම් අතනිබ්බින්දති දුක්ඛේ මේ අයිති කර ගැනීම නිසා විඳින දුක කෙරෙහි මහා කලකිරීමක් එනවා. මේ හැම දුකක්ම විඳින්නේ අයිති කරගත්ත නිසානේ. ඒතර අපි අයිතිය ගැන කියනකොට මේ එය ලඝු කරන්නේ සුළු කොට ගන්නෙ මේ බාහිර අය ගැන. අරයා හිතේ මෙයා හිතේ නෙමෙයි අපේම සිතිවිලි වලටත් ඒ ඇත්ත කතාව. ඒක තමයි ධම්ම කියන්නේ. සංකාර විතරක් නෙමෙයි ධම්ම. හිතේට එන දේවල් සියල්ල අත්දැකීම් සියලුම අත්දැකීම් කෙරෙහි මේ අපි දුක් විඳින්නේ මේවා අයිති කියලා අයිතිවාසිකම් කියන නිසානේ අත නිබ්බින්දති දුක්ඛේ විදින දුක කෙරෙහි මහා සංවේගයක් ඇති වෙනවා කලකිරීමක් ඇති වෙනවා ඒ සමග්ගෝ විසුද්ධියා එය තමා විමුක්තියට විසුද්ධියට මඟ අන්තරා අන්තරා භවයක ඉන්න අයින් ඒ වගේ තනක් ගැන හිතන්න අවස්ථාවක් තියෙන ඒ මානසිකයේ ප්‍රශ්න එහෙම වෙන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන් ඉතින් ඒ අන්තරා භවයක්ම ඕනේ වෙන තැනක ඉපදුනත් වෙන්න පුළුවන් ඒ මිනිස්සෙක් කියලා ඉපදුනත් නම් ඉතින් බෑ සතෙක් වෙලා ඉපදුනත් බෑ හැබැයි ඊට මෙහා පහත් සහ උසස් තව ආත්ම භාව තියෙනවනේ. ඉතින් ඒ තැන්වල ඉපදුනොත් ඇවිල්ලා මේ කෙනෙක් හරහා කතා කරන්න පුළුවන් කියන අදහස තියෙනවනේ මේ. පහත් ජීවින්ටත් පුළුවන් මිනිස්සයා හරහා ඇවිල්ලා ඒ අයගේ අවශ්‍යතා ඉටු කරගන්න කතා කරන්න උසස් ජීවින්ටත් පුළුවන්. ඒක බැරි මේ මනුෂ්‍ය ලෝකේ බෑ අපිට පේන මිනිස්සෙක් කියලා ඉපදුනොත් බෑ සතෙක් කියලා ඉපදුනත් බෑ ගාක් නිරේ ඉන්නවා නම් ඒත් බැරුව ඇති. හැබැයි ඊට මෙහා ආවේ പ്രേතාත්ම කුම්භහණ්ඩ ගන්ධබ්බ දේවාත්ම. ඔව් දේව සමහර පාත්ත පාලම දේව මට්ටම් වලත් එහෙම තියෙනවනේ නේ. ඒ නිසා අන්තරාභවයක්ම ඉන්න අවශ්‍ය නැහැ. ඒ අවශ්‍ය නම් ආයේ කතා කරන වෙලාවක ඒ විස්තර අහන්න පුළුවන්. ඒක එච්චර හොඳ නෑ. ඒ ළමයාට හොඳ නෑ. නැත්තම් ඒ කොහෙද ඉන්නේ? ඒ කතන්දර අහන්න පුළුවන්. හැබැයි වනා ඉන්න තරමට හොඳයි. ඒ ප්‍රශ්නේ බොහොම මතු පිටින් ගොඩින්ම බේර ගන්න පුළුවන්. ඒ විස්තර වලට යන්නේ නැතුව හිටියොත්. ඒ කියන්නේ නිවිද එකියාම ඒ ප්‍රශ්නෙට විසඳුම් ගන්නවා. නැත්නම් යනවා ඒක කරන්න කරන්න වෙනවා. ඒත ස්වාමීන් වහන්සේ දීප උපදේශනයලයිනේ ඔයා මේ දරුවගේ තාත්තා නම් දරුවා ඔයාගේ දරුවානේ ඉතින් මේ දරුවා ඉගෙන ගන්න දෙන්න දරුවාට කරදර කරන්න එපා මේකෙන් දරුවාගේ මුළු අනාගතේම විනාශ වෙනවා හිරගෙදරක නවතින්න වෙන්නේ ඊට පස්සේ ඉතින් ඒ කාරණේ එහෙම උපදේශනයක් කරන්න පුළුවන්. ඒක තමයි කරන්න හොඳම දේ උපදේශනයක් කිරීම. ඒ කතා කරන වෙලාවට. අනිත් වෙලාවට එහෙම එකක් නොවුනා වගේ දරුවත් එක්ක ඉන්න ඕනේ. ඒවා ඊට පස්සේ ඒවා හාරන්න, මතක් කරන්න, ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. එකම අර මේ ඒ පුතුමා කිව්ව දේ තව තව ඒ මේ ගිය කෙනා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා පින්කම් කරන්න පුළුවන්. ඒ සරුවයි කියන දේ අහුවත් ඒක කොහොමද ඔය ඇහුවත් ඔව් කාගෙන් ඇහුවොත්ද කාගෙන් ඇහුවොත්ද දෙමව්පියෝ ඉන්නනේ අහන්නේ ඒගොල්ලන් නිසා මම ඈ දෙමව්පියන්ට අහන්න පුළුවන් මේ සරවදන් මෙහෙම තත්ත්වයකට ඔව් අම්මා විතරනේ ඉන්නේ අම්මා විතරනේ ඉන්නේ දැන් ඔව් අම්මා කොහොමද මන් දරුවා බේරගන්නේ ඔව් දරුවා බේරගන්න තමයි ඉතින් දරුවා අර මේ සතිය එකක් තුනේ අපි හැසිරීම ආවා. ඊයේ තමයි මේ ඒ අංකනේ ශරීරයට නියමිතේ අතුලෙන් පුසන් කරගත්තේ. කියන්නේ ඊයේ තමයි එයා මේ විස්තර කියන පටන් ගත්තේ. ඊට පස්සේ තින් හාමුදුරුවෝ මේ මේ ළමයාට ඉගෙන ගන්නත් නැහැ දැන් සත්‍යයක් දෙකක් තුන පුතුමා නිසා වෙන්න මේ මේ ළමයා දැන් පාඩමක් කරගන්න නැහැ මේ ළමයාගෙන් අයින් වෙලා යන්න කියලා. ඊට පස්සේ ගයන්නේ මම යනවා කියලා එහෙම ළමයා පොඩක් ගාන ගැස්සලා ගිහින් එහෙම ඊට පස්සේ තව කේසියට ඇවිල්ලා විතරයි මම මෙතන ගෙනා ඉන්නේ. මම කප්පි කරේ හැම කෙනෙක්ම මේවා කළ නෙවෙයි. කිසිම මේකක් නැතුවනේ. අපේ ඉස්කෝලේ ඉස්කෝලේ ඇතුලේ උදේ පරිදි පීරියඩ් එකේ තුර සිද්ධ වෙච්ච සිද්ධියක් මොකක්ද? ඉතින් අපි ඒ ළමයා කිව්වද විචද? ඔක්කොම කියනවා. ඒ ළමයා බියස්සියාවට පස්සේ ඒ බියස්සියාට පස්සේ මොකද දන්නේ? ඒ කිව්වේ නෑ නෑ. මොකද කිව්වේ නෑ කට්ටිය මේ. තමයි ළමයාට දැන් ඇහෙන්න කියන්න හොඳ නෑ. හොඳ නෑ. සැකදා පිළිසින් කම්වලදී ආ පිළිස ආසනාච වගේ කියනකොට ඒ වගේ ආරුඩලා එන්න කටේ ඉවතරම් පුළුවන් නේද? ඔය ඉතින් මෙතන ආරූඪයක් නැහැනේ දැන් ඉතින් සාමාන්‍ය තත්ත්වෙන් දරුවා ඉන්නවනේ නේද? ඒක වැඩි සංකීර්ණ ප්‍රශ්නයක් කරගන්න හොඳ නෑ. ඒ කියන්නේ තාම වෙලා නැහැනේ. පිළිත් නූලක් වගේ දාන එක නම් හොඳයි. සාපව ඉඳගන්න. එහෙම නැත් වෙන්න ඉතලත් බයද මන්ති උගන්නට. ළමයි දන්නේ ළමයි අපේ ප්‍රථමාදාරලාට තරන් ගිහින් තමයි අපේ ටීචර් ඔක්කොම දන්නවා දැන් ඉතින්. ටීචර් ඔක්කොම මාළේ යන්නත් කිව්වා. අපි විශ්වාස කරන්නේ නැහැ නේද සාමාන්‍යයෙන් හරිච්ච කෙනෙක් එහෙම වෙන්න එහෙම දැන් අහලානේ තියෙන ඉතින් ඉතින් විශ්වාස නැත්තම් මොකට බය වෙන්නේ බය වෙන්නේ මොකටද විශ්වාසයක් නැත්තම් ඈ බය වෙන්නේ කියන්නේ අපි බය නෑ ඔව් අපි මරුණ කෙනෙක් කියලා කතා කරන්නේ කියලා අහලා තියෙනවා. මෙයා කියපු විස්තරත් එක්ක ඇත්තට මේ එයාගේ තාත්තා තමයි ඒක කතා කරන්නේ. එයාගේ ගමන් ශරීරය වයසත් ශරීරය. එයාගේ ඉරියාවන් ඉරියාවන් පස්සේ ඔක්කොම ඉස්සර ඉරසලද අපි ඉරසලද කියලා දන්නේ නැහැ. දැන් දේශ ගලයින්ද දෙන්නේ අපි ඊරස්ස ගලයි කියනවා උන් මේ මේ යගේ තාත්තේ ගම ඊරස්ස ගල. ඒ වලවදම කොහෙද වැදිලා තියෙන්නේ? මේ ඔක්කොම තොවිස්ස. වලවද වලව වලව වලව තමයි කෝච්චි. ඔය එක තමයි ඒක වැඩි ලුප්පලා ගන්න නැතුව ඉන්න බලන්න. අනිත් මිනිස්සුනේ වැදලා ගන්න. වඩයිද? හ්ම්. සතිය ප්‍රාණාපන සතිය වඩන්න ඉඳලා ඊට පස්සේ සක්මන් භාවනා කරන්න ගත්තන් පස්සේ මේ සක්මන් භාවනා කරගෙන යනකොට එකම සමහර වෙලාවට ආපහු මේ හුස්ම ගැටි කියලා. ඒක හානියක් ඒක ගැලවෙන්නේ කොහොමද? ඔව් එකක් තමයි ඉතින් මේ සක්මන් භාවනාවේදී හුස්මට හිත එන්න පුළුවන්. එය කාලයක් ආනාපාන සති භාවනාව කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ආනාපාන සතිය දරන්නේ නෙමෙයි ඕන වෙලාවක ආහාර ගන්න විට වාහනේ පදවන විට මේ හැම වෙලාවකම වගේ ඒ හුස්මට හිත එන්න පුළුවන් ඒ හුස්ම ඇතුල් වෙනවනේ පිට වෙනවනේ කියන දැනීම එනවා. ඉතින් ඒ හොඳයි. ඒකේ වරදක් නැහැ. ඒ උදව්වක් ඒ මේ මොහොතේ අපි අවදි වෙනවනේ අපි එතන ඉන්නවා සිහිය ඇති වෙනවා ඒව <hesitation> දැනගෙන ඒ හුස්ම පිළිබඳ නීම එහෙම තියාගෙන ඒක පස්පීම වගේ තියාගෙන ඇවිදීමට වැඩිපුර අවධානය යොමු කරන්න. ස්මතේම හිත යොමු වුණොත් ඇවිදීම නවතිනවා. ඉතින් ඒත් කමක් නැහැ. ඒකට වාඩි වෙන්න. වාඩි වෙලා ආනපන සති භාවනාව කරන්න. ඒක හොඳම වෙලාවක් ආනපන සතිය කරන්න ඒ වෙලාව. ස්වභාවයෙන්ම, ඒ කියන්නේ පැවැත්මෙන්ම ජීවිතයෙන්ම ආනපන සතිය කරන වෙලාවක් නේ. නෑ ආනාපාන සතියේ යෝනිසෝමනසිකාරයක් වෙන්නේ නැහැ. යෝනිසෝමනසිකාරයේ තියෙන්නේ අපි අහන කියන දේවල් නුවණින් මෙනෙහි කියන්නේ කියන එක. කවුරු හරි කිව්වට යමක් ඒකේ විදිහට පිළිගන්නේ නැතුව, පොතක තිබ්බට යමක් ඒ විදිහට පිළිගන්නේ නැතුව, ඒ ගැන එහෙම වෙන්නේ ඇයි, කියන්නේ ඇයි කියලා අත්දැකීම ආශ්‍රයෙන් නුවණින් හේතු බලමින් කරන විමසීමකට තමයි යෝනිසෝමනසිකාර කියන්නේ. ආනාපාන සතියට යෝනිසෝමනසිකාරයක් අවශ්‍ය නැහැ. හැබැයි ආනාපාන සතිය පුහුණු වෙනකොට යෝනිසෝ මනසිකාරයට අවශ්‍ය සිහි කල්පනාව දිනු වෙනවා. ආනාපාන සතියෙන් දිනු වෙන සිහි කල්පනාව කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්, ප්‍රයෝගික කරගන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතයේ කටයුතු යෝනිසෝ මනසිකාරයෙන් කරන්න. වෙහි පුරුද්දට කරනවා වෙනුවට තව කෙනෙක් කිව්වා වෙනුවට කරනවා ඒ වෙනුවට හොයලා බලලා විචාරශීලීව විමසලා බලලා කරන්න. අවබෝධයෙන් වැඩ කරන්න. අවබෝධයෙන් තේරුම් ගන්න. ඒක තමයි යෝනිසෝ මනසිකාර කියන්නේ. තමක් වෙනකොට ඒ ඇක්චුවලි යෝනිසෝ මනසිකාර තුළ ධාතු ප්‍රගුණ වෙනවා කියලා තිබුණා. ඒ පොතේ. ඒ යෝනිසෝ මනසිකාරය තුළ මොකද මනසිකාර අවස්ථාවල ධාතු ප්‍රගුණ වෙනවා නෑ යෝනිසෝ මනසික ඒ දැන් භාවනා කිරීමෙන් යෝන් ඒ මානසිකාරයේ යෝනිසෝ වෙනවා. ඒ මානසිකාරය කියන්නේ කල්පනාවනේ අපේ සිහි ඒ කල්පනාව නුවණින් කරන්න පුළුවන් හැකියාව භාවනාවෙන් ලැබෙනවා. කොහොමත් මානසිකාරයක් හැමෝටම තියෙනවා. භාවනා කළත් නැතත්. ඒ මානසිකාරය ਵਿਚාරශීලී නෑ. ඒ මානසිකාරය හේතු විදිහට හේතුඵල අවබෝධයෙන් යන ਵਿਚාරයක් ඒ කල්පනාවක් නෙමෙයි. ඔහේ ආවේගශීලීව කල්පනා කරනවා, තව කෙනෙක් කිව්වට කල්පනා කරනවා, පොතක තිබ්බට කල්පනා කරනවා. හිතලා බලන්නේ විමසල බැලීමක් නැහැ. ඒක භාවනාවෙන් වෙන්නේ එසේ විමසා බලන්න පුළුවන් හැකියාව ඒ ශක්තිය මතුවෙනව දියුණු වෙනවා. ඉතින් ඒ ශක්තිය ඊළඟට පාවිච්චි කරන්න ඕනේ Tamanට තේරුම් ගන්න අවශ්‍ය කාරණේ දිහා බලන්න. එහෙන් බැලුවේ නැත්නම් ඇති යෝනිසෝමනසිකාරයේ තියෙනවා හැබැයි ඒක වැඩක් නැහැ. එහෙන් බැලුවාම ඒ ඔබතුමා කිව්ව විදිහට සමහර විට ඒ ධාතු සතර ධාතු විදිහට දේවල් ශරීරය ශරීරයට අත්දකින්න දේවල් දිහා බලුවොත් ඒ කාරණේ පෙනේ. මෙතන පටවි ඒ කියන්නේ තද ගතියක් දැනෙනවා හරියට. ඉල්ලනකොට තද ගතියක් දැනෙනවා. මෘදු ගතියක් දැනෙනවා. ඒ තමයි පටවි ධාතුව. එතකොට රස්නේ සීතල දැනෙනවා. ඒ තේජෝ ධාතුව. ඉතින් එහෙම සිහි කල්පනා උදව්වේ බලන්න. යෝනිසෝ මානසිකාර කියන දේ එතෙන්ටත් එච්චර අවශ්‍ය නැහැ. විපස්සනා කියලා ඒකට කියන්නේ විපස්සනාව. සාමාන්‍යයෙන් පේන දේ විනිවිද ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා බලන එක තමයි විපස්සනා කියන්නේ. අනිදේ නිරෝධය එක්කම අරමු සිදුවෙන එක සිදුවෙන එක. සමුදය කියන්නේ ඒ එකතු වීමනේ. එකතු වීම, ඉපදීම, හට ගැනීම, මතු වීම, ඒ වගේ අර්ථ තමයි සමුදය කියන වචනේ එන්නේ. නිරෝධ කියවහම ඊට වෙනස්. හැබැයි ওই වචන දෙක එකට යන්නේ නැහැ නේද? සමුදය නිරෝධ කියලා. දෙක වෙන වෙන වෙන්නේ. හ්ම්? එකට සිදු වෙන්නේ නැහැ. නෑ එහෙම නෙමෙයි මං කියන්නේ ওই වචන දෙක එකට කියනවාද කොහේ හරි? මගේ ඒක තමයි අහුව කනගම මොකද කොහෙදි දැක්කේ? ඒක ඒක දේශන එකද මම දැක්කා. ඔව්. මොකද්ද? සමුදය නිරෝධය. එකද වෙනවා කියනවා. මට ඉතින් ඒක ගැටලුවක් ආවා. ඒක මම කොහොමද අහන්නේ. සාමාන්‍යයෙන් දැන් සමුදේ කියන වචනේ කතා කරන්නේ මොනවා හරි එකතු වෙනවා, උපදිනවා, මතු වෙනවා, හට ගන්නවා වගේ අර්ථකෙන්. එතකොට එහෙම දේවල් සාමාන්‍යයෙන් ගත්තාම එහෙම දේවල් එකතු වෙන දේවල් වෙන් වෙලා යනවා. හටගත්ත දේවල් නැති වෙලා යනවා. ඉතින් ඒකට සාමාන්‍යයෙන් කියන්නේ වය කියලා වියෝ කියන අර්ථය. වය ඒ නිසා සමුදේ වය කියන වචන දෙක තමයි එකට යන්නේ. මොකද චතුරාර්ය සත්‍ය තියෙන්නේ? ඔව්. මොකද්ද? දුක්ඛ නිරෝධ ඔව්. ඒ පටිපදා කිව්වම ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔව්. ආයි. නෑ දුක්ඛ සමුදය කියලා තියෙනවා. දුක්ඛ සමුදය අරිය සත්‍ය. දුක්ඛ නිරෝධ අරිය සත්‍ය. දැන් එතන ඒ කියප එක හොඳයි. එතන දුකට හේතුව තමයි සමුදය කියලා කියන්නේ. දුක ඇති කරන්න කාරණේ ඒක තණ්හාව විදියට විස්තර කරනවා. ළඟට ඒ තණ්හාව සම්පූර්ණයෙන්ම අත්හැරියොත් අර තණ්හාව ඇති කරපු දුක නතර කරන්න පුළුවන්. නිරෝධ කියන වචනේ තේරුම නතර කිරීම කියන එක. නිරෝධ නතර කරනවා. අපි කරන්න ඕනේ දෙයක්. ඉබේට වෙන දෙයක් නෙමෙයි. තණ්හාව අපි ඇති කරගත්තොත් ඕනෑම දෙයක් ගැන ඉවලි හරි පස්සේ හරි දුකක් විඳින්න වෙනවා. තණ්හාව අපි ඇති කරගන්න ඕනේ දුක අපි ඇති කරගන්න ඕනේ අපි ඇති කරගන්න තණ්හාව විසින් අපට දුකක් ඇති කරලා දෙනවා. නිසා දුක සමුදයක්. තණ්හාව විසින් ඇති කරන දෙයක්. අපි ඇති කරගන්න දෙයක් නෙමෙයි දුක. නිසා දුක කියන එක අපිට නැති කරන්නත් බෑ. චතුරාර්ය සත්‍ය කියන්නේ දුක නැති කරන්න කියලා. නැති කරන්න කියන්නේ තණ්හාව. තණ්හාව නැති කරොත් දුක නවතිනවා. ඒකයි දුක්ඛ නිරෝධය කියන්නේ. ඒ නිරෝධය දුක්ඛ නිරෝධය වෙන්න නම් අපි තණ්හාව නැති කරන්න ඕනේ. තණ්හාව අත්හරින්න ඕනේ. තණ්හාවෙන් ඈත් වෙන්න ඕනේ. සමුදය නිරෝධ කියන දෙක එකට කතා කරන්නේ නැහැ. ඒ දෙක වෙනස්. සමුදය කියන්නේ යම් යම් හේතු නිසා උපදින දෙයක්. නිරෝධ කියන්නේ නවත්තන්න, නවත්තනවා කියන එක. නතර කරනවා. භාවනා කරනකොට අපිට මේ භාවනාවේ දිගට කරගෙන යන්න බැරි වෙන මාර්ගපාර්ශව ධර්ම කියන ධර්ම මාර්ගපාර්ශව ධර්ම කියන්නේ ඒකේ අධිකුසලයේ කියලා කියන්නේ භාවනාව දිගටම කරගන්න බැරි වෙන්න බැරි වෙන්නේ ඉතින් අපි කරන්නේ නැති හින්දානේ. මේ බාධා කරන මාර්ග පාර්ශව ධර්ම තියෙනවා. ඒක අධිකුසලයේ ඔය ඒක නම් මන් දන්නේ නැහැ. අධිකුසලයේ කියන්නේ මොකටද කියලා එතන. මේ ඒක මම කියන්න හදන්නේ කාටවත් බාධා කරන්න බෑ කියලා භාවනාවට. අපි කරේ නැත්නම් ඉතින් ඒක තමයි බාධාව. අපි කළොත්, අපි උත්සාහයක් ගත්තොත් කරන්න පුළුවන්. හරි මග පෙන්නේ. ඔව්. ධර්ම අපේ මේ තුලින්ම අර සතර බුද්ධ. හ්ම්. බුද්ධ ධර්ම සතර වීර්යය ඒවත් තුළින් ඒ පාර්ශ්ව දක්වා පරාජය කරන්න ඕනේ නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ කියලා කියන්නේ. අපි දැන් ඒව කොහෙද තියෙන්නේ මාර්ගපාක්ෂික ධර්ම? නෑ තියෙන ඉතින් පොත පොත පැත්තකට දැම්මම ඉවරයිනේ කිසි ප්‍රශ්නයක් නැහැ නේ පොතේ නම් තියෙන්නේ. ඈ <laughs> ඔව් එහෙම ඔව් මායя කියලා කෙනෙක් හිටියත් ඔය කියන දේවල් අපි අපි තුල ඇති වෙන දේවල්නේ නේද? අපි තුල නෙමෙයි දැති වෙන්නේ. දසමාර සේනා ගත්තොත් නම් ඔක්කොම අපේ ළඟ තියෙන දේවල්නේ. වෙනි මාර සේනාව තමයි කාමය. කාමාතේ පඨමා සේනාව. ඈ? පංචමාර කියන්නේ සේනාව. ඔක්කොම කරගන්නානේ. නෑ පංචමහර කියවහම එතන ඒක මේ හ්ම් කාමයේ ඒ ටික තමයි තියෙන්නේ ඔව් ඒවා ඉතින් ඒ මානිය දක්වාම තියෙනවා ඉතින් මානියත් මම උසස් අනිත්‍යයි පහත් කියලා හිතනවනේ ඒකත් මාර මට හොඳට භාවනා කරන්න පුළුවන් මම දන්නවා අනිත්‍යයි දන්නේ මම සිල්වත් අනිත්‍යයි සිල්වත් නෑ දැන් ඒ ඒ මාරිත එහෙම ඒ සිටිවිල්ලට අපි අහු වුණොත් එතනින් එහාට මාර්ගයක් නෑ වහනවා මේ ඔක්කොම අපේ හිතේ ගතේ ඇති වෙන දේවල් බඩගින්නක් මායයටයි ඉති මාර සේනාව කම්මැලිකම ඉතින් ඒ ඒ ඔව් ඒක තමයි අලසකම කම්මැලිකම ඉතින් එහෙම මේ භාවනා කරනකොට අපිට ඇති වෙනවනේ තවදුරට කරගන්න බෑ කියනවා අලස වෙනවා ඒ වෙලාවට ඉතින් අපි ඔව් ඒක ඉදිරියට තවදුරටත් කරගෙන යන්න උත්සාහ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒ ඔව් ඒක තමයි ඒක තමයි මාර පරාජය කියන්නේ. අපි ඒ කම්මැලිකම අඳුරගෙන මේක කම්මැලිකම මේක සිටිවිල්ලක් කම්මැලිකම කියලා අපි දැන් දැන් කර ඇති හෙටත් හෙට තියෙනවනේ හෙට කරමු හන්දෑවට භාවනා කරමු ලබන සතිය කරමු ඊළඟ පොයේ මේ කම්මැලිකම කරන හැම විටම කල් දාන එක. එහෙම කල් දාන කෙනාට මායя hina වෙනවා කියලා ඒ සතර මා hinaවෙන් එකක් නේ. මායя hina වෙන එක කල් දාන කෙනාට මායя එහෙම hina වෙනවලු ඔයා එහෙම කල් දැම්මට මේ ඔයා දන්නේ නැහැ ඔයා හෙට වෙනකල් ඉන්නවද ලබන සතිය වෙනකල් ඉන්නවද ඊළඟ මාසෙ වෙනකල් ඉන්නවද ඉන්නවා කියලා හිතාගෙන කල් දාන්නේ කියලා මාර්යා hina වෙනවා කියලා. ඉතින් ඒ ඒ කම්මැලිකම කම්මැලිකම විදියට අඳුනගන්න. ඉතින් තමයි මරණානුස්සති භාවනාව වගේ දෙයක් බොහොම උපකාරී වෙන්නේ මේ කොයි වෙලේ ජීවිතයේ නැති වෙයිද කොපමණ කල් තව ජීවත් වෙන්න තියෙයිද දන්නේ නැහැ. ඒ නිසා මේ මොහොත පමණයි තිබෙන්නේ. ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන් මේ මොහොත ගැන විතරයි. මේ මොහොත අත්හැරියොත් මේ මොහොත පහු කරොත් ප්‍රමාදයි. නැතුව මේ කිසියම් බලවේගයක් ඇවිල්ලා භාවනා කරන කෙනෙකුට මේ හොල්මන් කරනවා කියලා එහෙම එහෙමනම් ඉතින් එහෙම ලොකුවට නම් එහෙම කතන්දර නැහැ. ඉතින් සමහර සිදුවීම් තියෙන්න පුළුවන්. නමුත් බහුල වශයෙන් පොදු වශයෙන් වෙන්නේ තමා තුළ මතුවෙන ඔව් සිටිවිලි සහ කායික වෙහෙස, බඩගින්න, නිදිමත මේවා. හින්දා අපි භාවනාව අතරමඟ නවත්තනවා, කල් දානවා. කලින් කතා කළ කාරණේ මේ සමුදේ නිරෝධ ඔය මේ මලකෙවල් වල පාස්කූල දෙන අවස්ථාවල අපේ ස්වාමින් වහන්සේලා නැත්තම් මෙහෙණින් වහන්සේලා සත්‍යයනා කරන ගාතාවක් තිබෙනවා අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං රූප සමෝ සුඛෝ දැන් මේ ගාතාව මේ ආ ගැඹුරක් තියෙන ගාතාවක් මේ මුළු ධහමම මුළු සසරම මුළු නිවනම නිවන් දකින මගම මේ පද හතරේ තියෙනවා අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ ඉපදෙන මැරෙන නැත්නම් ඉපදෙන විනාශ වෙන වය කියන්නේ වැහැරෙන වියකෙන විනාශ වෙන එතකොට උපදින විනාශ වෙන ධම්මිනෝ ඒ ස්වභාවයෙන් යුක්ත සංස්කාර ඒකාන්ත වශයෙන්ම අනිච්චයි අනිච්චාවත සංඛාරා වත කියන්නේ ඒකාන්ත වශයෙන්ම අනිච්චයි මොනවද ඉපදෙන වැය වෙන ස්වභාවයෙන් යුක්ත සංස්කාර අපිට බෑ කවදාවත් සදාකාලික සංස්කාරයක් හදාගන්න අපි හැම දෙයක්ම හදන්නේ සදාකාලික සැපක් ඇති කියන විශ්වාසයෙන් මොනවා හැදුවත් අපි හදන්නේ සදාකාලික සැපක් සදාකාලික රසයක් සතුටක් මිහිරක් සැපක් ඇති කියන හැබැයි ඒ එහෙම එකක් නැහැ. අපිට බෑ සදාකාලික යමක් හදන්න. මොකද අපි හදන්න ගන්න හැම දෙයක්ම తాවකාලික. හැම අමුද්‍රව්‍යයක්ම తాවකාලිකයි. ඒවට තියෙනවා નિયમિત නිශ්චිත සීමිත ආයු කාලයක්. එතකොට සීමිත ආයු කාලයක් තිබෙන අමුද්‍රව්‍ය ටිකක් අරගෙන සදාකාලික දෙයක් හදන්න බෑ කවදාවත්. හිතාගෙන හැදුවට ඒ හදන හැම දෙයක්ම ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට නැති වෙලා ගිහිල්ලා. සා උපදින වැයවෙන ස්වභාවයෙන් යුක්ත වූ සංස්කාරයන් හදාගන්න හැම දෙයක්ම අනිවාර්යයෙන්ම ඒකාන්ත වශයෙන්ම අනිච්චයි. නිශ්චිත නැහැ. ඒ ඒ දේවල් ගැන නිශ්චිත වශයෙන්ම යමක් කියන්න බෑ. නිශ්චිත වශයෙන් කියන්න පුළුවන් මේ මොහොත ගැන විතරයි. දැන් හොඳයි. දැන් සනීපයි. දැන් සීතලයි, දැන් රහයි, දැන් මිහිරි මේ මොහොත ගැන කියන්න පුළුවන්. ඕනෑම දෙයක් ගැන වර්තමාන අත්දැකීම ගැන තමා නිශ්චිත වශයෙන්ම කියන්න පුළුවන් හැබැයි ඊළඟ මොහොතේ මොනවා වෙයිද සීතල සීතල විදියට තියෙයිද රස්නේ රස්නේ විදියට තියෙයිද ආදරේ ආදරේ විදියට තියෙයිද හොඳ හොඳ විදියට තියෙයිද කියන්න බෑ මේ බව දන්නේ නැති නිසා අපි මේ හදාගන්න සංස්කාර වලින් අපි සදාකාලික සැපක් ලැබෙයි කියන විශ්වාසයෙන් ඒවා කෙරෙහි ලොකු තණ්හාවක් පෙරේතකමක් ඇති කරනවා. අපි උපදවා ගන්නවා ලොකු පෙරේතකමක්. අපේම සංස්කාරවලට. හැඟීම් ඇති කරගන්න අපි හැඟීම් ඇති කරගන්නේ අපේම සංස්කාරවලට. ඊර්ෂ්‍යාව ඇති කරගන්නවා. වෛරය ඇති කරගන්නවා, පෙරේතකම ඇති කරගන්නවා, මානය ඇති කරනවා මේ අපිම හදාගන්න දේවල් වලට. හැබැයි හදාගන්න දේ වැඩිලා තියෙන්නේ. ඒක නැති වෙලා යනවා. ඒක ඒ විදිහට තියෙන්නේ. හැබැයි අපි දිගින් දිගටම ඊර්ෂ්‍යාව තියාගන්න බලනවා. අපි දිගින් දිගටම උත්සාහ කරනවා අර වෛරය තියාගන්න. ඒක ඈතරකම තියාගන්න. ඒ බය තියාගන්න. uppajjitva niruddhanti මේ අපි උපදවාගත්ත හැඟීම් ආවේග ටික අපිට පුළුවන් නම් නිරුද්ධ කරගන්න, නිරෝධ කරගන්න පුළුවන් නම් උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. ඒ උපදවාගත්ත වූ ආවේගයන්ගේ නතර වීම තේසං රූප සමෝ සුඛෝ ඒ සංසිදීම තමා සැබෑ සුවය කියන්නේ. සියලුම ආවේගයන්ගේ උපදවාගත් සියලුම ආවේගයන් නතර කරන්න පුළුවන් නම් ඒ සංසිඳීම තමයි සැබෑ සැනසීම කියන්නේ. අවසනාවකට මේ ගාතාව මලගෙවල් වල විතරයි කියන්නේ. මේකීට වැඩි බොහොම ජීවිතේට මේ විපස්සනාවට නිවනට විමුක්තියට නිකන් ෂෝට්කට් එකක් වගේ ඒ ටික. හ්ම්. ටිකන්න වෙන්නේ උපන්දිනේට ඕක කියන්නේ. දැන් මේ කාරණා අපි දන්නවනේ දැන් අපි සමහර ඒවා අහලා නැහැ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඉතින් අහලා තියෙන ටික වුණත් අපිට ලොකු දැනුමක් තියෙනවනේ. කොයි විෂය ගැනත් දැනුමක් තියෙනවා. විශේෂයෙන් දහම ගැන, බුදුදහම ගැන ක්‍රමානුකූල දැනුමක් අපිට නැති වුණත් සෑහෙන දැනීමක් තියෙනවා නැති කෙනෙක් හොයාගන්න නෑ ළමෙක් වුණත් වැඩිහිටි කෙනෙක් වුණත් ධර්මයේ එහෙම මෙහෙම තනින් තනින් හරි පාසල් අධ්‍යාපනයෙන්, දහම් පාසල් අධ්‍යාපනයෙන්, පන්සලින්, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන්, පොත්පත් වලින් ඒවයින් ලොකු දැනුමක් අපි අරගෙන තියෙනවා. කියන්නේ අපේ හිත මේවා දන්නවා. කාරණා දන්නවා. ඔව් ඉතින් ඒ දැනීම එහෙම තිබුණාට අපි දුක් විඳිනවා. ඒ පැත්තෙන් දන්නවා. ධම්සප්පයතුන් සූත්‍රයක් දන්නවා. මේ අනත්ත ලක්කන සූත්‍රයක් දන්නවා. ඒක පළවෙනි සූත්‍රයක් දන්නවා, දෙවෙනි සූත්‍රයක් දන්නවා. ඒ අතර සූත්‍ර ගොඩකුත් දන්නවා. අන්තිමට පරිනිබ්බාන සූත්‍රයත් දන්නවා. ඒකට මේ මහා දැනුමක් තියෙනවා. ඒ විශාල දැනුමක් මනස ඇතුලේ තිබුණට ජීවිතේ දුක් විඳිනවා. බොහොම සුළු කාරණාවලට ජීවිතේ දුක් විඳිනවා. බොහොම පොඩි කාරණාවලට සමහර විට ඒ දේවල් වල මූල්‍ය වටිනාකම නැහැ වගේ. ඔය සමහර දේවල් ගත්තාම රුපියලක් දෙකක් 750ක් රුපියල් 5ක් 10ක් වගේ දෙයකට එහෙම වටිනාකමක් තියෙන දේවල් වලට උනත් බොහොම දුක් විඳින්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන් කෙනෙක්. නිදා නිින්ද යන්නේ නැතුව විඳින්න පුළුවන්. අ දැන් එතනදී අර අර දැනීම අර ලොකු දැනුමක් ඒ දහම් දැනුම ඇයි අපිට උදව් කරන්නේ නැත්තේ? අමානේ උදව් කරන්නේ නැහැ එහෙම දන්නවනම් දහම දන්නවනම් දුක් විඳින්න බෑ දුක අඩු කරගන්න ඕනේ දුක හදාගන්න නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි එහෙම එහෙම ඒසේ වෙන්නේ නැහැ. ඉතින් අපි තව තවත් මදි කියලා තව තවත් දැනුමින් අපි ඉහළට ඉහළට ඉහළට එකතු කරගෙන එකතු කරගෙන එකතු කරගෙන යනවා. ඒකට දැනුම හරිය ඉහළයි මහා කන්දක් වගේ උඩින් අපි අපි මෙච්චර පහළ ඉඳගෙන ලොකු ඊට වැඩිය ලොකු කන්දක දුකක් විඳිනවා. ඒ නිසා මේ භාවනාවේදී විශේෂයෙන් විපස්සනාවේදී ප්‍රශ්න කරන දෙයක් තමයි විපස්සනාව කියන්නේ ප්‍රශ්න ඇසීමක්නේ විශේෂයෙන් විමසීමක්නේ. විමසනවා කියන්නේ ප්‍රශ්න නැගීමක්නේ. විමර්ශනයක්නේ. එතකොට මේ විමර්ශනය කරන එක කාරණයක් තමයි මේ දැනුම කියන කාරණය. විපස්සනාව අපෙන් අහන ඔබ ඇත්තටම දන්නවද? ඔබ ඇත්තටම දන්නවද? ඔබ ඇත්තටම ධම්මචක්කපවත්තන සූත්‍රය දන්නවද? එහෙම විභාගයකට ඇහුවොත් ඔව් දන්නවා. ධම්මචක්කපවත්තන සූත්‍රය දන්නවා. සමහරට කටපාඩමින් කියන්න පුළුවන්. ද්වේමේ භික්කවේ අන්තාපබ්බචිතේනනසේ විදබ්බා කියලා පටන්ගෙන ඒක දිගට ධම්මචක්ක සූත්‍රය කියන්න පුළුවන්. අය ඉන්නවනේ. ඉතින් එහෙම දන්නවනම් හරියටම දන්නවනම් අර දන්නවා කියූ දැන් සූත්‍රයේම කියනවානේ අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤ දන්නා කෙනෙක් වුණා කොණ්ඩඤ්ඤ දන්නා කෙනෙක් වුණා කොණ්ඩඤ්ඤ දැනගත්තා. ඒ ධම් ධම්සක් පැවතුම් සූත්‍රය අහලා කොණ්ඩඤ්ඤ දැන්න කෙනෙක් වුණා. අනිත් හතර දෙනා එහෙම වුණේ නැහැ පස්වගත අවසන්දී. ඒ ඒ හතර දෙනාත් අහන් හිටිය බුදුහාඳුර සජීවීව කියද්දිම. සජීවීව ඒ ධර්ම දේශනය කරද්දී දැන් ওই පොතේ තියෙන ටිකක් වෙන්න බුල ඊටත් වඩා දීර්ඝ වශයෙන් කරනකොටත් ඒ හතර දෙනාත් එතන හිටියන්. හැබැයි ඒ හතර දෙනා දැනගත්තේ නැහැ. හැබැයි අපි දන්නවා එතන හිටියේ නැතත් දැන් අපි දන්නවා කියලා හිතන් ඉන්නවා. හැබැයි කොණ්ඩඤ්ඤ තාපසතුමා දැනගත්ත කියූ කාරණය ඔව් ඒ කාරණේ අපි දන්නවද කියලා බලන්න ඕන. දැන් මුළු ධම්සක්කයතුම් සූත්‍රයේම අවබෝධ වුණා නම් කෙනෙකුට දැනගත්තා නම් අන්න කොණ්ඩඤ්ඤ තාපසතුමා දැනගත්ත දෙයක් තියෙනවා. මොකද්ද දැනගත්තේ? යම්කින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. මක් අපි හදා ගන්නවද? උපදවා ගන්නවද? ඒ කොම නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියන එක. ඒතර මේ තමයි මූලිකම ධර්මාවබෝධය. මූලිකම ධර්මාවබෝධය. සක්කල්තුම් සූත්‍රයේ කටපාඩමින් කියන්න පුළුවන් වුණාට ඒකේ කරුණ වශයෙන් විග්‍රහ කරලා වගු හදලා අපිට ලියන්න පුළුවන් කියන්න පුළුවන්. නමුත් ඇයි මේ ඒන් දෙන කේන්ද්‍රීය පණිවිඩය? ඊට තේරිලා නැත්තේ ඒ අනුව අපි ජීවත් වෙන්නේ නැත්තේ ඇයි අපි ඊට පිටින් ගිහිල්ලා ලොකු දුකක් විඳින්නේ? නිසා මේ විපස්සනාව ඒ කෙලින්ම අභියෝග කරනවා අපේ දැනුමට. ඒ අභියෝගය එන්නේ විපස්සනාවේදී විතරයි. වෙන සාමාන්‍ය දැනුමත් එක්ක ඥානයත් එක්ක යන ගමන් වලදී අභියෝගයක් එන්නේ කවුරුවත් අහන්නේ නැහැ ඔබතුමා <coughs> හරි ඔබතුමිය හරි භෞතික විද්‍යාව දන්නවා ඒ අනුව ජීවත් වෙන්න ඇත්තේ එහෙම නැත්නම් ඉතිහාසය දන්නවා ඒ අනුව ජීවත් වෙන්නේ නැත්තේ එහෙම ප්‍රශ්නයක් කාටවත් අහන්න බෑනේ අහන්නෙත් නෑනේ එහෙම අහන්නේ නෑ ඒක වළංගු නෑ හැබැයි මේ විපස්සනාවට ආවහම ධම ගැන අපි දන්න දේ ගැන ඒ ප්‍රශ්නේ අහන ඔබ ධම දන්නවද මොනවද දන්නේ කොපමණ දන්නවද ඇයි එන ඉවෙනු ඉන්නේ නැත්තේ අපි කියනවා ඉන්න බෑ අපිට ඒ විදියට ඉන්න බෑ ඉන්න බැරි දැනුමක් සැබෑ දැනුමක් වෙන්න බෑ. ප්‍රායෝගික දැනුමක් වෙන්න බෑනේ අපිට ඒ අනුව ඉන්න බැරි නම් අපි දන්න විදිහට අපිට ඉන්න බැරි නම් එතන මොකක් හරි පැටලෙවිල්ලක් තියෙනවා. ඒ දැනුම ප්‍රායෝගික නෑ. මනස ඒ ගැන උත්තර දෙනවා, තර්ක කරනවා. මනසට තර්ක කරන්න පුළුවන්. මනස ඒ මනස කරන තර්ක විපස්සනාව ගණන් ගන්න ඒ ඔක්කොම අතහැරලා අතහැරලා අතහැරලා දානවා ඒ සංකල්ප විපස්සනායි සංකල්ප වලට තැනක් ඇත්තෙම නැහැ. ඒ සංකල්ප අතාරිනවා. ඒ සිතිවිලි අතාරිනවා. ඒ හරි උත්තරේ දෙන්න බෑ අතහැරලා දානවා එච්චරයි. අපේ මිච්ඡානාන කියන්නේ වැරදි දැනීම. මේ වැරදි දැනීම මේ වැරදි දැනීම එක හරි පාරක යන්න බෑ. ඇත්තටම දන්නේ මොකද්ද? අන්න එතෙන්ට එනකොට තමයි මේ හදවත අවශ්‍ය වෙන්නේ. හදවත කියන්නේ ඉන්ද්‍රියකටම නෙවෙයි. ඒ හදවත කියලා ඉන්ද්‍රියක් තියෙනවා. හදවත හරීම ප්‍රායෝගිකයි. මනස ප්‍රායෝගික නෑ. ඇසට බෑ ප්‍රායෝගික වෙන්න සාමාන්‍යයෙන් එයා ඉන්නේ හීන ලෝකවල එයාගේ කල්පිත ලෝකවල මනක්කල්පිත ලෝකවල මවා ගැනීම් වල අනුමානවල මේ ඔක්කොගෙම එකතුවකට තමයි මනස කියන්නේ සිත කියන්නේ ඉතින් ඒ ඒ මහ පොළවේ නෙමේ මනස ජීවත් වෙන්නේ ඒ මහ පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් මෙතන ඉන්නවා අර මනස හස්මාලිකාවල ඉන්නවා වගේ මේ මහ පොළවේ පය ගහලා ඉන්න කෙනෙකුත් මෙතන ඉන්නන්නේ එයාව හඳුනා ගන්න ඕනේ. එයත් එක්ක තමයි මේ ගමන යන්න පුළුවන්. කියන්නේ හසේ යන්න බෑනේ අපිට. අපිට පොළවේ යන්න ඕනේ මේ ගමන. ඒතර ප්‍රායෝගික වෙන්න ඕනේ. නිසා හදවත අපේ හදවත කියන වචනේ පාවිච්චි කරනකොට හදවත අවංකයි. හදවත අවංකයි. මනස අවංක නැහැ. ගවංක නැති බවනේ දැනීමෙන් පේන්නේ එයා දන්නවා කියලා හිතන ඇත්තටම දන්නේ නැති දේවල්. ඇත්තටම දන්නේ නැති දේවල් එයා හොඳටම දන්නවා කියලා හිතන් ඉන්න උත්තරක් දෙන්න යනවා පොත් ලියන්නත් පුළුවන් දේශනා කරන්නත් පුළුවන්. හැබැයි යනු නෙමෙයි ඉන්නේ. එතන අවංක නෑනේ Taman ඉන්න විදියට නෙමෙයි කතා කරන්නේ. එතන තියෙන්නේ කියන්නේ එකක් කරන්නේ එකක්. ඒ මනසේ තියෙන ව්‍යාජ ස්වභාවය දකින්න. විපස්සනායේදී පේනවා මේ මනස කොපමණ කපටිද ව්‍යාජද වංකද සූරද කියන එක. ඒ සූරයි මනස හරීම සූරයි. එයාට ඕන එකක් වෙස්මුණක් දාලා එහෙන් අඩව්වක් අල්ලලා ඒ ඔක්කොම ෂේප් කරගන්න පුළුවන්. ඒ බාහිරේ ෂේප් කරගන්න පුළුවන් හැබැයි අභ්‍යන්තරේ අවිඳිනවා. නමුත් හදවතට එන විට හදවත එහෙම නෑ. එයා එයා දන්නේ ටිකයි ඒ අනුව ඉන්නවා. දන්න විදිහට ඉන්නවා. ඒ දන්න එක හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. මේ දන්න විදිහට ඉන්නවා. අවංකයි. හදවත සතුටින් ඉන්න විට hina වෙනවා. හදවත සතුට නම් හදවත hina වෙනවා. හදවත අසතුට නම් අඬනවා. හරිම ඍජු සම්බන්ධයක් තියෙන හිණාවයි ඇඳීමයි හදවතයි අතර. හරිම ඍජු සම්බන්ධයක්. කෙලින්ම සම්බන්ධයක් තියෙනවා. හදවතත් එක් සමග ජීවත් වෙන අය hina වෙනවා, අඬනවා, දෙකම කරනවා. <clears throat> හදවතේ සතුට තියෙනවා නම් hina වෙනවා, හදවතේ අසතුට තියෙනවා නම් අඬනවා. <clears throat> ඒ අඬන මට්ටමට අසතුට આવොත් hina වෙන මට්ටමට සතුට આવොත් ඒ ප්‍රතික්‍රියා දක්වනවා. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. කැවිලා ඇඬුවා කියලාවත් සතුටක් කැවිලා hina වුණා කියලාවත් හදවතත් එක්ක ඉන්න කෙනාට ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රශ්නේ එන්නේ යා මනසත් එක්ක ජීවත් වෙන්න ගියාම මනස කියනවා ඔබ වැනි කෙනෙක් නොහැඳිය යුතුයි. ඒ කියන්නේ මනස. ඔබවන් කෙනෙක් ඔබ කවුද ඔබට ලෝකෙම ගරු කරනවා ඔබ මෙච්චර උගත් කෙනෙක් මෙච්චර ප්‍රසිද්ධ කෙනෙක් මේ පමණ දන්න කෙනෙක් මෙහෙම ධනවත් කෙනෙක් බලවත් කෙනෙක් මෙච්චර ඔබට දරුවෝ ඉන්නවා මුණුබුරෝ ඉන්නවා ගෝලයෝ ඉන්නවා සේවකයෝ ඉන්නවා මොනවා හරි කතන්දර ටිකක් එහා කියන නිසා ඔබ අදන්න හොඳ නැහැ. ඒ ලොකු ලණුවක් ලොකු ලණුවක් ඒ ලණුව මනස දෙනවා. එතකොට මනස නැමැති ලනුව ගිලපු සමාජයක නම් අපි ඉන්නේ මුළු සමාජයම ওই ලනුව දෙනවා. එහෙම කෙනාට. වාමගේ කෙනෙක් කණ්ඩන්නේ. ඇයි පොඩි ළමෙක් වෙන්න යන්නේ? මේක ලොකු ලනුවක්. මනස ඇවිල්ලා අර හදවත මේ වේදනාවට අසතුටට හදවත අවංකව ප්‍රතික්‍රියාවක් දක්වන්න යන තැනදී මනස මැදට පයින්නවා. මැදට පැනලා මනස ඉඩ දෙන්නේ අඬන්න. බලඳ කෙනෙක් කියලා අනිත්‍ය හිතයි. එහෙනම් මොනවා හරි කියලා ඉතින් අර ලැජ්ජාවක් ඇති කරවලා බොරු වෙස්මුණක් දාලා මොනවා හරි කරලා අර හදවතින් අඬන්න එන ඒ ඇඳීම මනස විසින් යට කරනවා. දැන් මෙහෙන් අඬන්න ඕන එකම එනවා අඬන්නේ ඇඳීම එනවා උඩට. හැබැයි උඩින් ඇවිල්ලා ඊට පස්සේ මනස කරන්නේ ඒක හිර කරනවා. මෙහෙන් එළියට එන්න දෙන්නේ නැහැ හිර කරනවා. මොකද මනස බලවත්. මනස ප්‍රබලයි. හදවත අහිංසකයි. එයා හින් බලයක් ගැන හිතන කෙනෙක් නෙමෙයි. හදවත එයා අහිංසකයි. ඇඬුවේ නැහැ. මනසට හරි හොඳයි. ඔහොම තමයි ඉන්න ඕනේ. හැබැයි දැන් මේ අඬන්න ඕනේකම තියෙනවා මේ හරි ඉර වෙලා. ඒ නිසා මේ දැන් මේක දිගින් දිගටම වෙනකොට තමයි බොහෝ දෙනෙකුගේ මේ හරිය හිර වෙන්නේ. හිර වෙන ගතියක් තියෙනවා. Tamanට ඕනේ දේ කියවෙන්නේ කියන්න ඕන එක නෙමෙයි කියවෙන්නේ. කියන දේ පැහැදිලි නෑ. Tamanගේ හැඟීම් අවංකව ප්‍රකාශ කරන්න බැරි ගතියක් එනවා. මේ ඔක්කොම બ્લોක් වෙලා තියෙන, හිර වෙලා තියෙන. හුස්ම ගැනීමේ අපහසුකම් එනවා. මනසට සතුටුයි. දෙයාට සතුටුයි. එයාට ඕනේ මේ අඬන්නේ නැති කෙනෙක් කියන ස්වභාවය ලෝකෙට පෙන්වන්න මම අඬන්නේ නැති කෙනෙක් ඒක පේනවා. එයාට සතුට. එයා ඉච්චර. එයා ඒක අතුරු විපාක හොයන්න යන්නේ අතුරු විපාක ගැන එයා සැලකිලිමත් වෙන්නේ ඒව වැඩක් නෑ මනසට. හැබැයි හදවත එයා දුක් වෙනවා. අයියෝ මම මේ මොන දුකක්ද විඳින්නේ? මේක නෙමේ නිරෝගිකම. දැන් මේ මනුස්සයා ලෙඩ වෙනවා. ඉතින් ඇත්ත තමයි ලෙඩ වෙනවා ඊට පස්සේ. ඒ හුස්ම ගැනීම අපහසු වෙච්ච ගම හුස්ම ගැනීම විතරක් නෙමෙයි ඊළඟට ආහාර ගැනීම අපහසු වෙනවා. ආහාර රුචි අඩු වෙනවා. මේ ඒ හැඟීම් මේ හරි හිර වෙලා තියෙනකොට හැඟීම් කියන්නේ භෞතික දෙයක් නෙමෙයි. නමුත් ඒ ඒ අඬන්න තියෙන ඕනෙකම ඒ ආවේගේ පිට කරන්න තියෙන ඕනෙකම බලහත්කාරයෙන් කෘතිම විදිහට මර්ධනය කිරීම නිසා එය ශරීරයට බලපානවා. මොකද සිතවිල්ල කියන්නේ මානසික වුණාට ආවේගයේ භෞතික කොටසක් තියෙනවා. හැඟීමක තියෙනවා භෞතික කොටසක් ජීවවිද්‍යාත්මක පැත්තක්. ඒ ඒව ඔක්කොම හිර වෙනවා. ඒතර ආහාර රුචි අඩු වෙනවා, ආහාර රස දැනීම අඩු වෙනවා. ආහාර දිරවීම දුර්වල වෙනවා. ඒ හුස්ම ගැනීම වෙනස් වෙනවා, පපුව හිර වෙන ගතියක් තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක ලෙඩ වෙනවා. ලෙඩ. ඉතින් ලෙඩේට හේතුව මේ කාරණේ කියලා අපි දන්නේ නැහැ. අපිට එක්ක කන්න බෑ, එක්ක දුර්වලයි, එක්ක ඉසේ රදේ, පපුව අමාරු, නිින්ද යන්නේ මහා ප්‍රශ්න ගොඩක් අපි ගිහිල්ලා වෛද්‍යවරයෙක් මුණ ගෑනා. ඉතින් වෛද්‍යවරයා කරන්න පුළුවන්, අහන්න පුළුවන් ප්‍රශ්න අහලා බෙහෙත් ටිකක් දෙනවා. ඉතින් මේ බෙහෙත් වලට මේක හොඳ වෙන්නේ නැහැ. සමහරට වේදනාව ටික නැතිලා ඒ කාලයකට ආයේ මතුවෙනවා. ඉතින් ආයෙත් ගිහිල්ලා කිව්වම සනීපුන්නේ නැහැ කියලා එනන්ට එක එක පරීක්ෂණ කරන්න කියන අර පරීක්ෂණය කරන්න මේ පරීක්ෂණය කරන්න ඉතින් ඔක්කොම පරීක්ෂණ නෙගටිව් එකක්වත් එකකින්වත් නැහැ මේ හේතුවක් හොයාගන්න ක්‍රමයක් කිසිම ඇගේලි ගන්න නැහැනේ හේතුවක් නැහැ ඉතින් එහෙමත් කළා දැන් මේකට ලොකු වියදමක් යනවා ලොකු කාලෙකුත් යනවා ඊට පස්සේ ඉතින් වෛද්‍යරය තියෙන එක නම් එයා මනෝ චිකිත්සකයෙකුට පෙන්වන්න ඕනේ කියලා මනෝ චිකිත්සකයෙකුට මනෝ වෛද්‍යවරයෙකුට හරි උපදේශකවරයෙකුට හරි යොමු කරනවා ඊට පස්සේ අපිට සිද්ධ වෙන උපදේශකවරයෙක් හම්බෙන්න, මනෝවෛද්‍යවරයෙක් හම්බෙන්න, චිකිත්සකයෙක් හම්බෙන්න ගිහිල්ලා එහෙම කෙනෙක් ළඟ වාඩි වෙලා ඉතින් එයා අහනවා දහකොත් එකක් ප්‍රශ්න පොඩි කාලේ මොකද වුනේ, ඉස්කෝලේ යන කාලේ මොකද වුනේ, ගෙදර ගත්තේ ඒව තමයි පැය වගේ සැසි වාර 10ක් 15ක් විතර මාසයක් දෙකක් තුනක් ගිහිල්ලා ඔන්න ඔන්න ඉතින් එයා කියනවා ඔය ඔක්කොම ප්‍රශ්න වලට හේතුව ඔයා ලොකු ආවේගයක් හිර කරන් ඉන්න එක. ඔය ප්‍රශ්න ටික ඔක්කොම විසඳෙනවා ඔයා ඇඬුවාම. ඉතින් මෙහෙමයි අඬන්නේ අඬන්න ඕනේ පළවෙනි පියවර මේක දෙවෙනි පියවර මේක තුන්වෙනි පියවර මේක කියලා ඒ මනෝවිද්‍යානුකූල ওই පියවර ටිකක් කියලා එයා එයාගේ ගාන ගන්නවා. අපි ලොකු ගානක් දීලා අඬනවා. ඉතින් ඔය ඔය කිසිම වේදමකුත් නැහැ ප්‍රශ්නකුත් නැහැ මුලින්ම ඇඬුවනම් මුලින්ම ඇඬුවනම් ඔය කිසිම ලෙඩකුත් නැහැ ප්‍රශ්නකුත් නැහැ හැබැයි මනස අපිට අඬන්න දෙන්නේ නැහැ. මම මේ කියන්නේ අඬන්න කියලා නෙමෙයි අඬන කෙනෙක් වෙන්න කියලා නෙමෙයි හදවතත් එක්ක ඉන්න. දැන් සෝවාන් වෙච්ච කෙනෙක් ඉන්නේ හදවතත් එක්ක. ඒ තමයි ලස්සනම කාරණේ අපි හිතන සෝවාන් සෝතාපට්ටි ඵලය. සෝතාපට්ටි කියන්නේ දිට්ඨ ධම්ම, පත්ත ධම්ම, ඒ කියන්නේ ධර්මයේ දුටු ධර්මයටපත් වුණු කෙනෙක් සෝවාන් කියන්නේ. එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. දැන් පෘථග්ජන කෙනෙකුට තියෙන මුළු ත්‍රිපිටකය ගැන තියෙන දැනුමට වඩා ධහම පිළිබඳ ප්‍රඥාවක් තියෙන සෝතාපට්ටි කෙනෙකුට. එයා සමහරට මේ පාළි එකක්වත් දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ බොහොම උතුම් කෙනෙක්, උසස් කෙනෙක්, ආරි පුද්ගලෙක්. හැබැයි එතුමා ඉන්නේ හොයතුමිය ජීවත් වෙන්නේ හදවතත් එක්ක, මනසත් එක්ක නෙමෙයි. අර මනසත් එක්ක නෙමෙයි. ඒ නිසා ආනන්ද හඳුර එලිපිට ඇඬුවා. බොහොම එලිපිට ආනන්ද හඳුර ඇඬුවා. උන්වහන්සේ ඇඬුවේ උන්වහන්සේ සෝතාපට්ටි නිසා. උන්වහන්සේ පුතග්ජන කෙනෙක් හිටියා නාගර උපස්ථායක විදියට බුදුහාඳුරන්ගේ 45ක් අවුරුදු දේශනා කළ ධර්මයේ ඔක්කොම ආපෝ වෙල්ල බුදුහාඳුරුත් වාර්තා කර ආනන්ද හඳුරන්ට ධර්ම භාණ්ඩාගාරික බහුශ්‍රතයන් අතර අගතනතුර දැන් මේ පට්ටන් ටික ඔක්කොම ඔළුවේනේ තියෙන්නේ. මේ පට්ටන් ටික ඇතුලේ නම් උන්වහන්සේ ජීවත් උනේ උන්වහන්සේ අඬන්නේ එලිපිට ඔක්කොටම පේන. උන්වහන්සේ අඬයි හැංගිලා. ඒ දුකට අඬයි බුදුරජාණන් වහන්සේ පිළිනුවන් පාන දුකට උන්වහන්සේ අඬයි. හැබැයි එලිපිට අඬන්නේ නැහැ. හැංගිලා අඬයි. උන්වහන්සේ හැංගිලා ඇඬුවේ නැහැ. උන්වහන්සේ ඔක්කොටම පේන දොරකඩ ඉඳගෙන ඇඬුවේ. විලාප තිබ්බේ. නාසිතින මං අග්‍රපස්ථායක මං බෞද්ධයන් තරගතන්තර බුදුහාමුදුරන්ට නිග්‍රහයක් මං ඇඬුවොත් මටත් නිග්‍රහයක් ආයි මගේ ඔක්කොම පට්ටන් ටික ගැලවිලා යනවා. කවුරුවත් ආයි මට වඳින එකක් නැහැ. මට පිළිකරක් දෙන එකක් නැහැ. මොනවත් නැති වෙලා මම නැත්තරම් නැති වෙලා යයි. නෑ ඒ කිසි එකක් නෑ. උන්වහන්සේට ඒ බඳු මනසක් තිබුණේ නෑ. ඒකයි වටින්නේ. එහෙම මනසක් තිබුණේ නෑ. ඒ සක්කාය දිට්ඨියෙන් නිර්මාණය වෙච්ච මනසක් උන්වහන්සේට තිබුණේ හදවතට දුක ඒ දුක බොහොම අහිංසක විදිහට උන්වහන්සේ ප්‍රකාශ ඒක හරි අවංකයි. නිසා මේ සෝතාපට්ටි ඵලයේ ඉන්න කෙනෙකුට තමයි අවංකයි කියලා කියන්න පුළුවන්. අවංක කෙනෙක් කියලා කියන්න නම් හරියටම කියන්නේ අපි ඕන කෙනෙකුට අවංක වෙන්න පුළුවන්. නමුත් සැබෑ අවංකකම තියෙන්නේ ඒ අර සක්කාය දිට්ඨිය කියන ඒ මනස අත්හැරියට පස්සේ තමන් පිළිබඳ ප්‍රතිරූප හදන මනස ප්‍රතිරූප තුල ජීවත් වෙන මනස අත්හැරියට පස්සේ තමයි සැබෑ අවංකකම් මතුවෙන්නේ. ඒ නිසා තමයි රතන සූත්‍රය කියන්නේ. එහෙම කෙනෙක් අතින් පාපයක් වෙන්න පුළුවන්. කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා. එබඳු කෙනෙක් අතේ කියන්නේ සෝතාපට්ටි ඔය හැම අවංක කෙනෙක් අතින් පවක් වෙන්න බලුවා. කිංචාපි සෝකම්මං කරෝති පාපකං එබඳු කෙනෙක් අතින් කයින් හෝ වචනෙන් හෝ කායේන වාචා උදචේතසාවා තෝ මනසින් පවක් වුණොත් අභබ්බෝ සෝතස්ස පටිච්චාදාය අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා එහෙම වුණත් ඒක වහන ගතියක් නැහැ හංගන ගතියක් නැහැ හැංගිලා ඉන්න ගතියක් නැහැ එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ බඳු දෙයක් වෙන්නේ නැහැ. අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබප්පදා දිට්ඨ පදස්ස එහෙම දෙයක් වෙන්නෙම නැහැ කියලා කියන්නේ. හංගනවා කියන එකක් වෙන්නේ නැහැ. හදවතත් එක්ක ඉන්නේ. ද මනසත් එක්ක ඉන්න කෙනෙක් තමයි හංගන්නේ. ඒක තර්ක කරලා ඒකට සුදුහුණු ගාලා සාධාරණීකරණය කරලා මොනවා හරි පාලියෙන් ටිකක් කියලා එහෙම ඔක්කොම කරලා ඒක ෂේප් කරගන්න පුළුවන් ඒක හංගලා වහ. නෑ ඒක නෑ ඒක එච්චරයි. ඕක එහෙම එකක් වුණා. එහෙම එකක් කළා කිව්වා. තුවාල හදාගන්නේ තමා තුල. තුවාල හදාගන්නේ තමන් තුල. පසුතැවීමේ තුවාලය හදාගන්නේ. ඔය ඉතින් එහෙම මේ සෝතාපට්ටි ඵලයේ සිටින කෙනෙක් නොකරන කර්ම ටිකක් තියෙනවනේ. නොකරන පාප කර්ම ටිකක් තියෙනවා. ඒ එකත් ඒ එකක් තමයි ආනන්තරී පාප කර්ම කරන්නේ. පංචානන්තරී පාප කර්ම කරන්නේ ඊළඟට නියත මිත්‍යා දෘෂ්ටියට යන්නේ. ඒ ටික ස්ථිර වශයෙන්ම කියනවා. හැබැයි අනිත් ඒවා ගැන ඒකාන්ත වශයෙන් කියන්නේ පංචශීලය රකින්නවා කියන එක තියෙනවා. පංචශීලය රකින්නවා. නොකැඩී අඛණ්ඩව රකින්න සීලයක් විදිහට තමයි පංචශීලය කියන්නේ අරියකාන්ත සීල කියන්නේ ඒ නිසා බොහොම ලස්සන සීලයක් කියන එක තමන්ගේ පැවැත්ම හරි ලස්සනයි කියන එක අරියකාන්ත කියන්නේ. සාමාන්‍ය කෙනෙකුට හඳුනගන්න බෑනේ. හඳුනගන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔය සීලය පැත්තෙන් හඳුනගන්න පුළුවන්. හ්ම්. වෙන ඉතින් වෙන මොනවදලා වෙන මොන ලක්ෂණද? නෑ ඒක ඒක ඒ කතන්දරේ තියෙන අට කතානේ ධම්මපද අට කතාවේ ඒක ධම්මපදේ තියෙන කතන්දරය නෙමෙයි ධම්මපදේ තියෙන ගාථාවක් විතරයි මේ අතේ තුවාල නැත්තම් වසක් ඇල්ලුවට මොකද වෙන්නේ කියලා අතේ තුවාලයක් නැත්තම් වසක් ඇල්ලුවට මොනවත් වෙන්නේ නැහැ ඒකත් ඒකට හරියන ඒකට ගාථාව නිදාණය තමයි තියෙන්නේ. එහෙම අපිට බාහිරින් අඳුනගන්න අමාරුයි. හැබැයි එයා අවංක කෙනෙක්. සෝතාපට්ටි ඵලයේ ඉන්න කෙනෙක් අවංකයි. හදවතත් එක්ක ඉන්න කෙනෙක්. තමන් පිළිබඳ නැති තමන්ගේ නැති ಗುಣ වලින් තමන්ගේ පිළිමයක් හදලා ලෝකෙට පෙන්වන්න හදන්නේ නැමෙන්න මම කියලා. ඉන්න විදිහට පෙන්වනවා. ඒ Taman තුල නැති ගුණ, Taman තුල නැති හොඳ ඒවා උලුක් කළා අරගෙන Taman තුල ඇත්තටම තියෙන නුගුණ, ඇත්තටම තියෙන දුර්වලකම් හංගලා අරවා එළියට දාලා Tamanගේ ප්‍රතිරූපයක් හදලා පෙන්වන්න හදන්නේ. ඒ අඳුන ගන්නත් බෑ. ඒ එහෙම එහෙම ඒ වචනෙන් හඳුනා ගන්න නම් මම මේ සෝතාපට්ටි ඵලයේ ඉන්නේ කියලා හඳුනා ගන්න නම් ඒ පිළිබඳ දහම් දැනුමක් තියෙන්න ඕනේ. ඒ වචනේ අහලා තියෙන්න ඕනේ. සෝතාපට්ටි ඵලයේ කියන එක. ඒක මොකක්ද කියලා අර්ථ දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ පසුබිම නැත්තම් ඒ ඒ වචන ටික දන්නේ නැහැ කියන්නේ කොයි පාලි දන්නේ නැහැ. ඔය ටික දන්නේ නැත්තම් එහෙම එහෙම තනතුරක් එහෙම නමක් මම මේ තනතුරේ ඉන්නේ කියලා කියන්න බෑ. හැබැයි Taman තුල වෙනසක් වුණා. එදා හිටියේ මම නෙමෙයි දැන් ඉන්නේ. එදා මම ප්‍රතික්‍රියා දක්වපු විදිහට නෙමේ දැන් ප්‍රතික්‍රියා දක්වන්නේ කියන කාරණය තේරෙනවා. මම වෙනස් කියන එක තේරෙනවා. Taman වෙනස් කියන එක. ඒ වෙනසට කියන නම මේකයි කියලා සමහරට දන්නේ නැති වෙන්න පුළුවන්. මේ සංයෝජන ඒ මූලික සංයෝජන තුන තමන් පිළිබඳ තියෙන වැරදි දිට්ඨියයි මේ විමුක්තිය ලබන්න නොකළ යුතු දේවල් කරන්න ඕනේ කියන ඇදහිීමයි මේ විමුක්තිය ලබන්න පුළුවන්ද බැරිද එහෙම පාරක් තියනවද මේ කාලේ කරන්න පුළුවන්ද විමුක්තිය ලැබුවා ඉන්නවද නැද්ද දැන් ওই තියෙන දෙගිඩියා විචිකිච්ඡා ටිකයි මේ මූලික සංයෝජන තුන ප්‍රහීන වීමෙන් තමයි ප්‍රහීන වුණාට පස්සේ ඒ ස්වභාවයට තමයි සෝතාපට්ටි කියලා කියන්නේ. ඒ වචනේ තේරුම නම් මේ වචනේට තේරුම් දෙකක් දෙනවා. එකක් තමයි මේ ශ්‍රෝතේට කියන්නේ මේ දහම් මගට අවතීර්ණය වුණා කියන එක. සෝත ආපත්‍ති. සෝත කියන්නේ ශ්‍රෝතේට මේ දහම් ප්‍රවාහයට එකතු වුණා කියන එක. ඒකට නිවන මූද විදිහට විස්තර කරොත් නිවන කියන්නේ මූද නම් දැන් අපි කොහේ හරි කාන්තාරක ඉන්නවනම් අපි දන්නේ නැහැ මූද කොහෙද තියෙන්නේ කියලා. අපිට ඒ ගැන හැඟීමකුත් නැහැ. අපි එහෙට යනවා මෙහෙට යනවා හොයාගන්න. හැබැයි බුදට යන්න නම් හොඳම දේ ගඟකට එකතු වෙන එක. ගංගාවකට එකතු වෙන එක. ඉතින් ගංගාවක් හොයාගෙන හොයාගෙන කොහොම හරි ගිහිල්ලා අපිට ගඟකට එකතු වෙන්න පුළුවන් නම් ගඟ අපිව බුදට එක්කයි. ඒතර මේ ගඟට එකතු වීම තමයි සෝතාපට්ටි කියලා කියන්නේ. ඒ වගේම තව සමහර අය අර්ථ දක්වනවා මේ සෝත කියන්නේ කනට කනට දහම පැමිණීමට සෝතාපට්ටි කියලා කියනවා කියලා. කනට දහම එම. ඒතර ඔබතුමී අහනවා කොහොමද සෝත් සෝවාන් වෙන්නේ කියලා. ඉතින් ඒ ප්‍රශ්නේ නම් අහන්න ඕනේ සෝවාන් වෙච්ච කෙනෙක්ගේ. ඈ? ඔව්. කොහොමද සෝවාන් කොහොමද ඔබ ඒ බඳු තැනකට ආවේ කියලා. උඩකටේ බලපුවම නිර්දිෂ්ට ස්වාමීන් වහන්සේ දෙකයි තියෙනවා. පස්සේ තවසන් ගන්න මුසුරා ගමන් සම්බන්ධ නැහැ. මුසුරා කියන්නේ ආව් අඳුරගත්තේ නේ? අඳුරගත්තේ නේ. ඔව් හොඳ තර්කයක්. කොහොමද බෑ අඳුරගන්නේ? සුභාරේ කිව්වා. සුභාරේ කිව්වට පස්සේ ඉස්සරහට. බණහල් තමයි ඔව් මොකද්ද නෑ ඒ තමයි අපි මේ අපි යමක් හඳුනාගන්න පාවිච්චි කරන මිනුම් දඬු තියෙනවනේ දැන් කොණ්ඩඤ්ඤ තාපසතුමානේ කිව්වේ ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා අනිත් ඔක්කොම එක්ක මෙහෙම වෙයි එක්ක අර එහෙම වෙයි කියනකොට කොණ්ඩඤ්ඤතුමා තමයි කිව්වේ නෑ නෑ ඒකාන්තයෙන්ම බුදු වෙනවා. දැන් මේ මිනුම එයා අවබෝධයෙන් පුද්ගලයාව දැකලා නෙමෙයිනේ කිව්වේ ඒ ජ්‍යොති ශාස්ත්‍රයට කිව්වේ. ඒ කේන්ද්‍රය බල්ල කියපු එකක්. පුද්ගලයා දිහා බල්ල නෙමෙයි කිව්වේ. ඒ තමන්ගේ ශාස්ත්‍රයට අනුව දීපෝ අනාවේ කියලා. කවුරු වුණත් ඒ ඒ කේන්දරේ අරගෙන වෙන කවුරු හරි ගියත් කියයි මේ කේන්දරේ තියෙන කෙනා ඒකාන්තයෙන් බුදු වෙනවා. ජ්‍යොතිෂ ශාස්ත්‍රේ නක්ෂත්‍රේට. දැන් අර හැබැයි ඒක දැන් ඔන්න එක මිනුමක්. ඒ ඊළඟ මිනුම තමයි ඒ කාලේ තිබිච්ච පිළිගැනීම සම්මුතිය. සම්මුතිය පිළිගැනීම මොකද්ද? විමුක්තිය ලබන්න නම් විමුක්තිය ලබන්න පුළුවන් වෙන්නේ දුක් විඳීමෙන්. දුකෙන් තමයි දුක නැති කරන්න පුළුවන්. වෙන ක්‍රමයක් දැනන් හිටියේ නැහැ. ඉතින් ඒ නිසා තමයි සියලුම උපස්ථාන කරේ මේ පස්වග තවසම ගිහිල්ලා දුෂ්ක්‍රක්‍රියා කරන කාලේ කිසියම් කාලයක් අවුරුදු 6ම නොවෙන්න පුළුවන්. උන්වහන්සේට උපස්ථාන කළේ. ඒ විශ්වාසය එතකොට වෙනම විනුමක් තිබ්බේ අර ජ්‍යොතිෂාස්ත්‍රයේ හින්දා නෙමෙයි ගියේ. අර දුක් විඳින හින්දා දුකෙන් දුක නැති කරන්න පුළුවන් කියන ඒ සම්ප්‍රදායෙ හින්දා. උන්වහන්සේ එතන ඒ කතරිය ගමන් මේ අය එක දැන් නම් ආයෙත් වෙන ක්‍රමයක් නැහැ. ඉතින් ඒ නිසා තමයි ඒ ඒ පසලකටවස් ගියේ එළියට. ඉතින් ආපහු බුදුරජාණන් වහන්සේ වඩිනකොට උන්වහන්සේ දැන් ආහාර දානේ වළඳලා අර ඇට සැකිල්ල නෙමෙයි දැන් ආපහු යථා තත්ත්වයට පස්සේ කියා හිතුවා දැන් කොහොමද බෑ දැන් කාලා බීලා හොඳට සැප විඳිනවා ඉතින් දැන් කාම්බෝගී ජීවිතයක් ගත කරන්නේ නාලා හිතතරේ නාලා ඉන්නේ දැන් අර නාලා හිටියෙත් නෑනේ කාලයක් දැන් ඒ ඔක්කොම ගඳ ගහන්නෙත් නෑ දැන් මේ මොනවත් නෑ දැන් කොහොමද ඉතින් බුදු වෙන්නේ දැන් පෙරදිලා ආපහු ආපහු එන්නේ ඒ අපි ගණන් ගන්න නැතුව ඉමු කියලා. ඒ ඒ මිනුම් වල ප්‍රශ්නයක් එතන තිබ්බේ. ඒ අය අවබෝධයේ හදවතට කතා කරේ නැහැ එතන. ඔළුවත් එක්ක හිටියේ අර තමන්ගේ දැනුමයි, ශාස්ත්‍රයයි, සමාජ සම්මුති ඔවත් එක්ක හිටියේ. හැබැයි ළඟට එනකොට හදවත ඊට වැඩිය වෙනස් දෙයක් කිව්වා. ඉතින් හදවතත් එක්ක හිටිය නිසා තමයි වාඩි වෙන්න දුන්නා. ගිලම්පස ටිකක් දුන්නා. ඉතින් අහුම්කන් දෙන්න පටන් ගත්තා. ඉතින් ඔළුව අර තර්ක කර කර ඉන්න ඇති නෑ. එයාට නම් බුදු වෙන්න බෑ කොහොමද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා ඔළුවට අර අයගේ ඔළුවට තමයි කියන්නේ මම මීට කලින් බුදු වෙලා කියලා කියලා තියෙනවා. දැන් ධම්සක් පැතුම් සූත්‍රයේ ඒ කාරණේ කියනවනේ මම මීට කලින් මේ චතුරාර්ය සත්‍යය මේ දොළස් ආකාරයකින් අවබෝධ කරගන්නේ නැතුව මට තේරුණා මං සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියලා තියෙනවා. එහෙනම් මං කියලා නෑ මං දැන් කියන්නේ එහෙම දොළස් ආකාරයකින් මේ චතුරාර්ය සත්‍ය මට තේරුණා ඉතින් ඔළුව තරක කර කර ඉන්න අතර මෙයාගේ හදවත අර දහමත් එක්ක දහමට ඇහුම්කන් දෙන්න පටන් ගත්තා. ඉතින් 90ක් මනස ප්‍රතික්ෂේප කරනකොට 10ක් හදවත ඉන්න ඇති එතන. මේ ටික ටික ටික ටික ඒ කොණ්ඩඤ්ඤ තාපස්තුමාගේ හදවත 100%ක්ම ඒ දේශනේට බුදුරජාන් වහන්සේට එකතු වුණාම අන්න ඒ කාරණේ තේරුණා. අනිත් අය තාමත් ඒ තර්කේ ඉන්න ඇති. ඒ ධම්සක් පැතුම් සූත්‍රය ඉවර වෙනකල්. එළි වෙනකලුත් ඒ තර්ක කරන මනසේ ඉන්න ඇති. ඉතින් බනහන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි මනසින් තර්ක කර කර බනහන්න පුළුවන්. ඊට වැඩිය අපිට දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන්. ඇත්තට මොකද්ද දැනෙන්නේ? ධර්ම අවබෝධය ලැබු බොහෝ අය උගතුන් නෙමෙයි, පඬිතයන් නෙමෙයි. මේ උගත් අය හිටියා සරියුත් හාමුදුරුවෝ වගේ. හැබැයි හැමදෙනාම බහුතරයක් එහෙම නැහැ. ගොවියෝ බොහෝ දෙනෙක් ගොවියන්. කලාකරුවන්. ඒ දාර්ශනික බ්‍රාහ්මණයෝ එහෙම බ්‍රාහ්මණ කියන්නේ දාර්ශනික පඬිත ඔළුවත් එක්ක මනසත් එක්ක ඉන්න අය බොහොම ටික දෙනයි ධර්ම අවබෝධය ලැබෙන්නේ. බොහොම ටික දෙනයි. ඒක තමයි මනසම වලස්සන්නේ. ඔය එක තමයි ඒකම තමයි බාධා වෙන්නේ. ඒකම තමයි මායය. එයා ඉඩ දෙන්නේ නැහැ. එයා එහෙන් තර්ක දානවා, මෙහෙන් තර්ක දානවා. හ්ම්? මොකද්ද? ධර්මාභෝධයේ ඔව් එහෙම ඉතින් ඒව නිසානේ මේ අවස්ථාව ලැබෙන්නේ නේද අපිට? මනුෂ්‍යාත්මභාවයක් ලැබුණේ, ධහම තියෙන තැනක උපදින්න ලැබුණේ, එහෙම පවුලක නේද? ඒ අපිට බුද්ධිමත්ව ඉගෙන ගන්න තරම් බුද්ධියක් තියෙන්නේ, කල්යාණ මිත්‍රෝ ඉන්නේ. ඉතින් ඔක්කොම ඒ පෙර පිනගේ ප්‍රතිඵලය තමයි. ඒක තමයි පෙර පින කියන්නේ. සෝවාන් ඵලපත් වෙනකත් සාහිත්‍ය වල පස්තුන පස්සේ ධර්මය අහලා එහෙම ඇති. ඉතින් ඒ ඕනෑම දෙයකට අතීතය බලපානවනේ. ඕනෑම දෙයකට. ලෙඩක් වෙන්නත් නේ. ලෙඩක් හැදෙන්න. එකපාරටම ලෙඩක් හැදෙන්නේ නැහැ. ඒක ඉතින් කාලයක් තිස්සේ හැදීගෙන ගිහලා එළියට එන්නේ එක වෙලාවක. ඉතින් අපි කියනවා මේක පාට ලිද වුණා කියලා. එහෙම වෙන්නේ නැහැ. අතීතයේ අතීතයේ නිදහස් නැහැ මොනම දෙයකටවත්. එතකොට පෙර පින ඕනේ. පෙර පිනයි වර්තමාන කුසලයයි. මේ දෙක තමයි උදව් වෙන්නේ. ඒතර පෙර පින දැන් අපිට ඒ කරලා ඉවරයිනේ. මේකට ආයෙ ගිහිල්ලා වෙනස් කරන්න බෑනේ. ඒ වර්තමානයේ කුසලයේ තමයි අවශ්‍ය වර්තමාන කුසල් තමයි හේතු වෙන්නේ අපිට ධර්ම අවබෝධය සඳහා. කුසලයේ කියන්නේ අපි දක්ෂ විදිහට කටයුතු කරන්න ඕනේ. අපිව අවුලෙන් අවුලටපත් කරගන්න නැතුව තියෙන අවුලෙන් අපිව निराවුල් කරගන්න විදිහට කටයුතු කරන්න පුළුවන් හැකියාවට තමයි කුසලයේ කියන්නේ. දැන් කුසල් තමයි වඩන්නේ කියන්නේ. කුසල් වඩන්නේ. දක්ෂ කෙනෙක් විදිහට ජීවත් වෙන්න. අකුසල් කියලා එක පැත්තකින් කියන්න පුළුවන් ඔය විමුක්තිය ලබන්න දුක නැතිකරන්න ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ඉවහල් වෙන සියලුම කාරණා තමයි කුසල. එතකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං කියන තැන ඒක කුසලයක්. තව කෙනෙකුට හිංසා නොකිරීම දක්ෂතාවයක්. තව කෙනෙකුට හිංසා කිරීම අදක්ෂතාවයක්. ඒක හැකියාවක් නෙමෙයි නොහැකියාවක්. අපි හැබැයි හිතන්නේ අනිත් පැත්තට අනිත් පැයට ගහනවා, මරනවා. එහෙම කෙනෙක් හරි ප්‍රබලයි නෑ. එයා දුබලයි. ඒක අකුසලයක්. ඒක අකුසල් කියන්නේ. කුසලයේ කියන්නේ දක්ෂතාවය. දක්ෂතාවය තමයි ඉවසන්න පුළුවන්කම. අත්හරින්න පුළුවන්කම. ඒ විදිහට පංචශීලයේම කුසලය විදිහට විස්තර කරන්නේ. පංචශීලයේම කුසලය. ඊළඟට දහම් ඇසීම කුසලයක්. දහමට කන් යොමු කිරීම කුසලයක්. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම කුසලයක්. ඒ කල්යාණ මිත්‍රයෝ කොහොමද ජීවත් වෙන්නේ කියලා අපේ ඇස් දෙක කන් දෙක ඇරලා බොහොම හොඳ අවධානයෙන් සිටීම කුසලයක්. ඒ කියන දේවල් කරන දේවල් ගැන විමර්ශනය කිරීම කුසලයක්. අන්න ඒකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒවා ගැන විමර්ශනය කළ බලන එක කුසලයක්. ඉතින් එතන අපිට තේරෙනවා නම් ඒ අය හිතන විදිහයි කරන දෙයයි මේවා අතර සම්බන්ධයක් තියෙනවා. ඒ නිසායි මේ අය සැනසෙල්ල ඉන්නේ. නම් මාත් ඒ විදිහට හිතුවොත් කටයුතු කරොත් මටත් ඒ සැනසෙල්ල ලබන්න පුළුවන් කියන ඒ විශ්වාසයෙන් අන්න අපි මේ ධහමේ ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ඊළඟ කුසලයේ. එතකොට මේ කාරණා හතර එකතු වීමෙන් තමයි මේවට තමයි සෝතාපට්ටි අංග කියන්නේ. මේ හතර පූර්ණ වීමෙන් තමයි සෝතාපට්ටි ඵලයටපත් වෙනවා කියලා ධර්මයේ කියන්නේ. සම්පුරිස සංසේවණං සද්ධම්ම ශ්‍රවණං යෝනිසෝච මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්තිය. සත්පුරුෂයෙක් ආශ්‍රය කිරීම හොඳට සමීපව නිරීක්ෂණය කිරීම ඒ කියන දෙයට හොඳටම හදවතින්ම ඇහුම්කන් දීම, කන් දෙකෙන් විතරක් නෙමෙයි හදවතින්ම සවන් දීම, ඊළඟට විමර්ශනය කරලා බැලීම, ඒ කියපු දේ විමර්ශනය කර බැලීම, ඒයින් ගතයුත්තක් තියනවා නම් ඒ දේ අරගෙන ඒ අනුව ජීවත් වීම ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. එතන මේ හතර නැවත නැවත වැඩිම නැවත නැවත ප්‍රගුණ කිරීම තමයි කුසලයේ වෙන්නේ. ඒහි ප්‍රතිඵලයක් විදිහට තමයි කෙනෙක් පුහුදුන් භූමිකාවෙන් ආරී භූමියට පත් වෙන්නේ. අනිවාර්යයෙන්. පින විතරක් තිබ්බට මදි. පිනෙන් කරන්නේ ඔව් ලෞකික දෙයක් යමක් බලාපොරොත්තුෙන් Tamanට නැවත ලබා ගැනීමේ ඊට වඩා දෙයක් ලබා ගැනීමේ බලාපොරොත්තුෙන් එක්ක හොඳ නමක් බලාපොරොත්තුෙන් ප්‍රසිද්ධියක් කීර්තියක් බලාපොරොත්තුෙන් කරන හොඳ වැඩවලට තමයි පින කියන්නේ. ඒ දෙන විදිහට තමයි එතන අපි දෙන්නේ අනිත් කෙනාගේ බඩගින්න දිහා බලාගෙන නම් නැත්නම් ඒ කෙනා කරන සේවයට අනුග්‍රහයක් විදිහට දෙනවා නම් ඒ කුසලයක්. එහෙම නැතු එතනින් අපි දීලා තව දවසක ඊට වැඩිය බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්නම් හොඳ නමක් ගන්න දෙනවා නම් අපේකින් බේරෙන්න බැරි නිසා දෙනවා නම් ඉතින් ඒක කුසලයක් වෙන්නේ නැහැ. බොහෝ ප්‍රශ්න ඇහුවා නේද? බොහොම එකිනෙකට පරස්පර මේ අද්භූත ප්‍රශ්න වල ඉඳලා බොහොම ප්‍රායෝගික ප්‍රශ්න වලට එනකයි. ඒ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබෙන්න නැතුව ඇති උත්තර දෙන්නත් බැහැ. ලැබුණු පිළිතුරු වලින් සෑහීමකටපත් වෙන්න. ඒකම මෙතනින් මේ ඉවරයි කියලා හිතන්නේ නැතුව ඔළුවට ගත්ත ටිකක් විවේකීව විවේකයක් හොයාගෙන අද දවසේම කොහේ ගියත් එයා කල්පනා කරලා බලන්න යෝනිසෝ මනසිකාරයේ නුවණින් කල්පනා කරලා බලන්න මොනවද ඒ කිව්වේ ඒ තේරුමක් තියෙනවද මං එහෙම දින්නේ එහෙම නොසිටින වෙලාවල් වල මට මොකද්ද වෙන ප්‍රශ්නේ එහෙම හිටියොත් මට කොහොම ඉන්න පුළුවන්ද ඒ විදිහට ටිකක් යෝනිසෝ මනසිකාරය පුහුණු කරන්න එහෙම හිතනකොට අපිටම තේරෙනවා නම් මේ කියපු විදිහට හිටියොත් මට ඊට වැඩිය සැනසෙන්නේ ඉන්න පුළුවන් කියලා හදවත ඒක එකඟ වෙනවා නම් ඒ විදිහට ඉන්න එහෙම ජීවත් වෙන්න උත්සාහයක් ගන්න ඉතින් එතෙන්දි තමයි අපි වෙනස් වෙන්නේ වෙනස් කෙනෙකු බවට පත් වෙන්නේ එතනදී. මෙතනදී නෙමෙයි. ඒ අදිෂ්ඨානය අපි මේ මැදින් පෝදා වැඩසටහනට නිමාවක් තබන මේ පස්වරුවේ ඇති කරගනිමු. අපේ හදවතින්ම අපිට තේරුණු අපිට වැටහුණු මේ දහම් මගෙහි අපි නොනැවතී ඉදිරියට යනවා මොන බාධකේ ආවත් නතර නොවි කල් නොදා මේ ලැබෙන ලැබෙන මොහොතෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා කියන අතිස්ථානය අපි මේ මුළු කල්යාණ මිත්‍ර සභාව සාක්ෂියක් විදිහට තබාගෙන අවංකවම ඇති කරගනිමු. ඒ සමගම අපේ මේ පෝදා වැඩසටහනටත් මේ දින කීපයේ පැවැත් වූ වැඩසටහනටත් සහභාගී වුණු දැනට සිටින කල්යාණ මිත්‍රයන් අපි එකතු වෙලා මේ අවස්ථාවේ පුණ්‍යානුමෝදනාව කරමු අපට දානමය අනුග්‍රහය දැක්වූ කල්යාණ මිත්‍රයන් කරේ විශේෂයෙන් ඊයේ අදත් අපිට දානමය අනුග්‍රහය දැක්වූ ඒ කල්යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා එතුමා මම හිතන හැමෝම හඳුනනවා මාව දන්නේ නැති අය වුණත් එතුමාව දන්නවා මම නොහිටියත් එතුමා හිටියනම් මේ වැඩසටහන සාර්ථක වෙන බව දන්නවා. එපමණටම මේ හැම දිනාටම එතුමා හදවතින්ම තමා සත්කාර කරන්නේ. හොයලා බලන්නේ. කෑවද බීවද කෑම ඇති වුණාද ඒ ඔක්කොම හොයලා බලන්නේ. ඒ ඒට අපි පින් දෙන්න අවශ්‍ය නැහැ. ඒතුමා හිම පිනක් බලාගෙනත් නෙමෙයි කරන්නේ. නමුත් සත්පුරුෂයන් විදිහට අපි මේ වෙලාවේ අපේ සතුට, අපේ ප්‍රීතිය, අපේ කෘතවේදී ත්‍රිතුමාට හදවතින්ම පිරිනමමු. මින් මාත දහවල් දාණය අපට පිරිනැමුවේ ගයානි නුගලියද්ද මහත්මිය, තරුණ මහත්මිය. එතුමියගේ දෙමව්පියන් සමග දියණිය එක්ක ඥාතීන් එක්ක මේ දින කිහිපේ භාවනා කළානේ ඒ පවුලම මේ මධ්‍යස්ථානයේ බොහොම දීර්ඝ කාලීන හිතවතුන් හිතවතියන් ඒ තියෙනකින් මම ඇහුවා මෙතුමියගෙන් ඇහුවා මේ ඇයි මේ දානෙ දෙන්නේ මොකද්ද බලාපොරොත්තු එතුමිය හරි ලස්සන කොහොම සරල පිළිතුරක් දුන්නේ මෙතෙන්ට එන්නේ හැමෝම හොඳ අය යහපතක් කරගන්නයි එන්නේ. ඉතින් එහෙම පිරිසකට අනුග්‍රහයක් දක්වන්නයි ඕනේ. එච්චරයි. වෙන කිසිම කයිවාරුවක්, පුරාදීරුවක් නැහැ. ආවල් දේ ලබා ගන්න එක කියන්නේ මෙතෙන් දෙන්නේ හැමෝම හොඳ අය. තවත් හොඳ වෙන්න. මම කොච්චර අහිංසක ලස්සන අවංක අව්‍යාජ අදහසක්ද. ඉතින් අදහසට අපි හැමෝම සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ දානීය පිළිනමු. පවුලේ ඒ පවුල් වල හැම දෙනාටම ඔබ අප හැම දෙනාටම මේ මගෙහි නොනැවතී ඉදිරියට යන්නට අවශ්‍ය වෙන ඒ කල්යාණ මිත්‍රාශ්‍රයත් විවේකයත් තුනුරුවන් සරණින් ලැබේවා හැම දිනාටම සිතක් ශාන්තියක් සැනසෙල්ලක් න වේවා